තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස සිරනෝසරයි ශ්‍රද්ධා සම්පන්න කාර්මික දිනුතුනි මේ හැම දිනාම දැන් මේ මොහොතේ සූදානම් වෙන්නේ ලෝක සත්‍යය කෙරෙහි මහත් අනුකම්පාවෙන් සසර දුකින් නිවීම පිණිස තථාගතයන් වහන්සේ දේශනා කළ සත්‍යයෙන් දස්සෝණය කරන්ට. ඒ නිසා ඊටමත් වොමනාවෙන් ඕනෑකමින් අද මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. විශේෂම දේ තමයි අද මම මේ දේශනා කරන්ට හදන කරුණු ටික ඒ ධම් අර්ථය ගොඩාක්ම ගැඹුරුයි. මේ ගැඹුරු ස්වභාවයෙන් එක්කයි ඉතින් ටිකක් හරියි අපි හිතේ හිතේ එක එක එක එක දේවල් හිත හිතා හිටියෝ. කීයටත් මේ කාරණාව තේරුම් ගන්න බැහැ. ඒ හින්දා හිතේ හිතේ එක එක දේවල් හිතන් නැතුව හොඳට මේ දේශනාව ඔස්සේම හිත මෙහෙවන්නට ඕන. අන්න ඒ ටික ඒ විදිහට අහුවොත් මේ කෙරවලක් නැති දුක් සාගත සසර අපි ජීවත් කර ගන්නට පුළුවන්. එමුතුන මේ වගේ සකසා එකම බුද්ධ ශාසනයක්වත් ඇසුරු නොකළ නිසා ඔබත් මමත් තාම ඉපදෙමින් නැරෙමින් නැරෙමින් ඉපදෙමින් යන මේ දුක්ඛාගත සසර ඇවිදින සරිසරණ ඇත්ත වෙලා අපිට අද මේ ජීවිතයේදී හරි අද මේ ජීවිතයේ හරි අපිට පුළුවන් වුණොත් මේ බුද්ධ ශාසනය හරි සකසා වමනාවෙන් ඇසුරු කරන්ට ඒ කාන්තෙන් අපිට මේ දුක්සහගත සසරෙන් එතර වෙන්න පුළුවන්. ඒ නිසා හැමදෙනාම ඉතාමත්ම හොඳ වමනාවකින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට පිළිමතක් කරනවා. එතකොට මේ අද දවසේදී මම මේ කිනුතුන්ට බොහෝම වටිනා කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. සංයුක්ත නිකායේ රාග සංයුක්තයේ තියෙන මාර කියන සූත්‍රය ඇසුරු කරගෙන. ඒ නිසා හොඳට නම් ගන්නට ඕනේ. මේ ටික අහලා තේරුම් ගත්තොත් මේ ටික අහලා තේරුම් ගත්තොත් අපේ සසර ගමන මෙතනකින්ම අවසන් කරන්න පුළුවන් වෙයි. දෙමතුනේ දවසක් රාග කියන වික්ෂුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මාරයා මාරයා කියලා කියනවා මාරෝ මාරෝ බන්තේ උච්චති කිත්තාවතනෝ බන්තේ මාරෝ ස්වාමීනි මාරයා මාරයා කියලා කියනවා කොපමණකින් මාරයා වෙනවද කියලා මෙන්න මේ රාජ ස්වාමීන් වහන්සේ වාග්ගික මාංශයෙන් අහනවා ඒ වෙලාවේදී ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා රූපං කෝරාද මාරෝ වේදනා කෝරාද මාරෝ සංඥා මාරෝ සංඛාර මාරෝ විඥාන මාරෝ රාද මේ රූපේට මායя කියලා කියන්න වෙනවා වේදනාවට මායя කියන්න වෙනවා සංඥාවට මායя කියන්න වෙනවා සංකාරයට මායя කියන්න වෙනවා විඥාණයට මායя කියන්න වෙනවා. කොමත් නිසාද රූපයේ ඇතිකල්හි වේදනාව ඇතිකල්හි සංඥාව ඇතිකල්හි සංකාරය ඇතිකල්හි මරණය හෝ මරණ යන ප්‍රඥප්තියක් ලෝකෙ විද්‍යමාන වෙනවා මරණය හෝ මරණ යන ධර්මතාවයේ නිදෙන්නේ නැහැ යම් කෙනෙක් මොකද්ද රූපයේ ඇසුරු කරගෙන ඉන්න තාක් වේදනාව ඇසුරු කරගෙන ඉන්නතා සංඥාව ඇසුරු කරගෙන ඉන්නතා සංකාරය ඇසුරු කරගෙන ඉන්නතා විඥානය ඇසුරු කරගෙන ඉන්නතා ඒ නිසා රාග රූපේ මායя කියලා දකින්න වේදනාව සංඥාව සංකාරය විඥානයේ මායя කියලා දකින්න කියලා බුදුචානන් වහන්සේ ඒ රාජ සංවාසයට මතක් කළා. එතකොට බුදුරජාණන් වහන්සේ රූපේ මායя කියලා එනවා මොකද යම් කිසි කෙනෙක් ලෝකේ මරණය යන යන ධර්මතාවයක් වෙනවනම් මරණය යන ප්‍රඥප්තියක් වෙනවනම් ලෝකේ මරණය කියන ධර්මතාවයක් වෙනවනම් මේ රූපය අසුරු කරන කෙනා කිසිම දවසක ඒ මරණය නෙදෙන්නේ මරණය අමෝම යනවා මරණයට පස්සේ ඒ විතරක් නෙවෙයි ඒ මරණය කරා යන රූපය ඇති කරන තණ්හාවද ඒ රූපය නිසා ඇති වෙනවා. එතකොට යම් රූපයක් ඇසුරු කරගෙන හිතියොත් වාසය කළොත් වාසය කරන තාක් මරණයෙන් මිදෙන්නේ නැත්තම් මරණය කරගෙන යනවනම් ඒ රූපේ කිව්වේ මොකේද කියලා අපි පොඩ්ඩක් බලමු. බුදුරජාන් වහන්සේ රූප කියලා කියන්නේ චත්තාරෝච මහා භූතා චතුර්ණච මහා භූතන උපාදාය රූපං සතර මහා ධාතු සතර මහා ධාතු නිසා පවතින උපාදාය රූප. ඒක අපි ටිකක් විස්තර කළොත් අපේ ජීවිතේ. ඇහැ කියන්නේ ඒ බුදුරජාන් වහන්සේ මායාවට අයිති රූපය කියලා පෙන්වපු රූපේක කොටසක්. ඇහැට පෙනෙන රූප ඒත් මායයටයි. කන කනට දැනෙන ශබ්ද නාසය නාසයෙන් දැනෙන ගන්ධ දිව දිවට දැනෙන රස කය කයට දැනෙන පොට්ටබ්බ කියන මෙන්න මේ දස ආයතනෙම අන්නර රාජ රූපේ මායයකට දකින්ද කියලා කිව්වා ඔන්න ඔය මාර නම් ඕ රූපයට අයිති කොටස්. යම් කිසි කෙනෙක් ඇහැ රූපේ කන ශබ්දේ නාසයේ ගන්ධයේ දිව රස කය පොට්ටබ්බ කියන ටික අත නොහැර ඉන්න තාක් මම මගේ කියලා අල්ලගෙන ඉන්න තාක් උරුම කරගෙන ඉන්න තාක් පරිහරණය කරන තාක් කවදාවත්ම මරණය කියන ධර්මතාවයෙන් මිදෙන්නේ නැහැ. කින්වතුනි මේ ලෝකේ තියෙන අභාග්‍ය සම්පන්න වස්තුන් අතරින් එකක් තමයි මරණය. තමන් උපන්නට පස්සේ බොහෝම අපහසුයෙන් උත්සාහයෙන් ගෙවල් දොරවල් යාන වාහන ඊට කලින් මිලමුදල් දුවා දරුවෝ හදාගෙන ජීවිතේ යම් දුකක් නැතුව සතුටින් ඉන්න ඕනේ කියන වටපිටාව ගොඩ නැගුවා මෙන්න මේ මරණය කියන ධර්මතාවයෙන් ඒ සියල්ලංගෙම සමුව අයින් කළා ආයෙත් ඉදීම අරගෙන මුල්ලෙන් ඉඳන් යන්න සකස් කරනවා මුල්ලෙන් ඉඳන් යන්න සකස් කරනවා ඒ වගේම ඒ මරණ ධර්මතාවය තුල තියෙනවා ජරාව ලෙඩවීම අප්‍රියං ආයත්ම ප්‍රියං මේ ඔක්කොම දුක්ඛෝය මරණ ධර්මතාවය තුල තියෙනවා එතකොට යම් කිසි කෙනෙක් කවදාම හරි දවසක මේ ලෝකේ මරණය නැමැති ධර්මතාවයෙන් වෙන් වුණා නම් අන්න එයාට කිව්වා මොකද්ද? අමරණීයයි කියලා. අමර කියන නිවන සාක්ෂාත් කරගත්ත කෙනෙක් විතරයි මරණය මිදෙන මිදුන එකම කෙනා වෙන්නේ. එහෙනම් ඒ මරණ කියන ධර්මතාවයෙන් මිදුණා කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් රූපෙන් මිදුණොත්, ඒ කියන්නේ ඇහෙන් මිදුණොත්, ඇහැට පෙනෙන රූපෙන් මිදුණොත්, කනෙන් මිදුණොත්, කනට ඇහෙන ශබ්දෙන් මිදුණොත්, නාසයේ ගන්ධයේ දිව රස කය පොට්ටබ්බේ කියන මෙන්න මේ ටිකෙන් මිදුණොත් එයා මරණ මිදුණ කෙනෙක් වෙනවා. ඒත් මෙහා කිසිම කෙනෙකුට මරණ මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මොකද්ද? වේදනාව මාය සංඥාව මාය සංකාරය මාය විඥානය මාය කියලා. වේදනාව කියන්නේ යම් කිසි කෙනෙක් රූප ස්පර්ශ නිසා චක්කු සංපස්සේ නිසා යම් වේදනාවක් වෙනවා රූපයක් විඳිනවා නම් ශබ්දය ගන්ධයක් රසයක් පොට්ටබ්දයක් විඳිනවා නම් ඒ වගේම සංඥාව මාය කියන රූපය හඳුනනවා ශබ්දය හඳුනනවා ගන්ධය හඳුනනවා රසය හඳුනනවා ස්පර්ශය හඳුනනවා නම් ඊට පස්සේ සංකාරය කියන රූපයට හිතනවා නම්, ශබ්දයට හිතනවා නම්, ගන්ධයට හිතනවා නම්, රසයට ස්පර්ශයට හිතනවා නම් විඥානයේ මාර්ගයක් රූපයක් දැනගන්නවා නම්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පොට්ටබ්බයක් දැනගන්නවා නම් මායයට අහු වෙනවාමයි. එතකොට ලෝකේ කියලා කියන්නේ ඔන්න ඔය රූපය, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ටික මම වෙලා, මගේ වෙලා, මගේ ආත්ම වෙලා පවතින පැවැත්ම තමයි ලෝකිකයන්. මෙන්න මේ කාම ලෝකයේත්, රූප ලෝකයේත්, අරූප ලෝකයේත් කියන තුන් ලෝකෙ ඔක්කොම ජරා මරණ යනවා යන්නේ මාර්යාගේ මුමිදෙන්නේ. ඒ අය පරිහරණය කළොත් පරිහරණය කරන්න මොකක්ද? රූපේම පරිහරණය කරනවා. ඒ කියන්නේ ඇහැ ඇහැට ගැටෙන රූප, කන, ශබ්ද, නාසය ගඳ ඔය ටිකම තමයි පරිහරණය කරන්නේ. එහෙම නැත්නම් ඒව නිසා එන වේදනාව කෝ පරිහරණය කරනවා. එහෙම නැත්නම් රූප ශබ්දයක් හඳුනනකම හෝ පරිහරණය කරනවා. එහෙම නැත්නම් රූපේත සද්දේත ගන්ධේත හිතනකම හෝ පරිහරණය කරනවා. ඒව දැනගන්න ඒව සිහි කරනකම හෝ පරිහරණය කරනවා. ওই ටික ඇතුළේ තමයි ලෝකය ඉන්නේ. ඒ හින්දා ලෝකයට කියනවා මොකද්ද? දුක කියලා. ලෝකෙට කියනවා දුක කියලා. නේද? එතකොට බුදුරජාණන් වහන්සේලා ලෝකයේ 15 වෙනි මොකේද? මරණය කියන ධර්මතාවයෙන් මිදුණු අමෘත නම් නැමැති නිවන ලබා දෙන්න. හැබැයි මේ ශාසනයේ හරිම වටිනා අద్భుත ආශ්චර්යමත් සිද්ධියක් තියෙනවා. ඒ තමයි ගොඩාක් ශාසනවල විමුක්තියක් පෙන්වන්නේ දුකෙන් මිදීමක් පෙන්වන්නේ මරණයෙන් පස්සේ. ඒ බුදුරජාණන් වහන්සේ සම්දිත්තිකයි අකාලිකයි කියලා සාන්දෘෂ්ටිකයි මේ ජීවිතේම ලැබෙනවා. කල් නොයවා ලැබෙනවා කියලා. මේ මරණය නැති අමෘත නම් වූ නිවන දිත්ත ධම්මව ජීවත් ඉද්දීම සාක්ෂාත් කරන මඟක් වෙනවා. ඒ කියන්නේ ජීවත් ඉද්දීම මරණයෙන් මිදෙනවා කියනකොට ඒකේ අර්ථයක් කියනවා නේ මොකද්ද? එයා රූපයෙන් මිදලා, වේදනාවෙන් මිදලා, සංඥාවෙන් මිදලා, සංකාරයෙන් මිදලා, විඥාණයෙන් මිදලා කියන අර්ථයක් කියනවා. ජීවත් ඉද්දීම. ඒ කියන්නේ රූපය මායя නම් වේදනාව, සංඥාව, සංකාර, විඥාණය මායя නම් ওই ටිකේ ඇසුරු කරගෙන ওই ටිකේ ඇලිලා බැඳලා ඉන්න තාක් මරණයටපත් වෙනවා නම් එයා මරණය මිදෙන්න නම් එහෙනම් මිදෙන්න වෙලා තියෙන්නේ මොකෙන්ද? රූපෙ මිදෙන්න වෙලා වේදනාවෙන් මිදෙන්න වෙලා සංඥාවෙන් මිදෙන්න වෙලා සංකාරයෙන් මිදෙන්න වෙලා විඥාණයෙන් මිදෙන්න වෙලා නේ අන්න ඒක තමයි මේ දහම් තියෙන ආශ්චර්යමත් දේ මරණයෙන් පස්සේ නෙමෙයි ජීවත් වෙද්දීම රූපේ පරිහරණය කරන්නේ නැතුව ජීවත් වෙන්න ක්‍රමයක්. රූපේ කියනකොට අපි මතක් කළා මම මොකද්ද? ඇහැ, රූපය, කන, ශබ්දේ, නාසය, ගන්ධය, දිව, රස, කය කොට ඔක්කොමයි රූපේ. ඔය එකක්වත් පරිහරණය කරන්නේ නැතුව. එයින් එන රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් දැකලා ඇති වෙන කිසිම වේදනාවක් පරිහරණය නොකරන රූපයක් හඳුනනවා ශබ්දයක් ගන්ධයක් රසයක් කියන කිසිම සංයාවක් පරිහරණය නොකර ඒ වගේ සංකාර විඥාන කියන කිසිම දෙයක් පරිහරණය නොකොට ඒවා අතහැරලා දැම්මොත් තමයි මෙදෙන්නේ නේ එහෙනම් ditthya ධම්මව සෝපදිශේෂ නිබ්බාන කියන්නේ උපදිශේෂයක් කියන හැබැයි නිවන් දැකලා ඒකේ නිවන් දැක කියන්නේ අජර අමර වෙනවා අජර අමර ජරාවක් නැහැ මරණයක් නැහැ ජරා මරණ නැති නිවන සාක්ෂාත් කරගත්තා නම් ඒකේ අර්ථය මොකක්ද? ජීවත් වෙද්දිම අන්න අර කියපු ඇහැ රූප කන ශබ්ද කියන ප්‍රභේදගත සියලු රූපයෙන් ඒව නිසා එන වේදනා සංඥා සංකාර විඥානයන්ගේ නිදිලා කියන එකක් කියනවා. පංච උපාදාන ස්කන්ධ දුකෙන් නිදිලා කියන එකක් කියනවා. කොහොමද එහෙම වෙන්නේ? එතකොට අපි දන්නවා රහතන් වහන්සේ නමක් වුණත් දාන වළඳනවා, පින්ඳ පාත යනවා, හතර ඉරියව් දක්වනවා, වැඩ කටයුතු කරනවා නේ. එතකොට කොහොමද ඇහැ, රූප, කන, ශබ්ද පරිහරණය කරන්නට ජීවත් වෙන්නේ? දැන් ඒව මායя නං. රහතන් වහන්සේත් මායяගෙන් මිදිලා නං. රහතන් වහන්සේත් මායяගෙන් මිදිලා නං. තේරෙන්නේ නැකෝ කියන්නේ. අපිට හිතන්න පුළුවන් නේද? නෑ නේද? නමුත් එහෙම තැනක් තියෙනවා. ඒකයි මම කියේ ගොඩාක් ගැඹුරුයි මේක. ලෝකෙ කෙනෙකුට නම් තේරෙන්නේ නැහැ. රහතන් වහන්සේට කියන්නේ ලෝකෝත්තරයි කියලා. ලෝකෝත්තර භූමියකට ලෝකෝත්තර ලෝකෙන් ඈතර වෙච්ච උත්තරයකට ලෝකෙ කිසිවක් අහු වෙන්න පුළුවන්ද? අහු වෙන්න බෑ. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන ලෝකේන රහතන් වහන්සේ නම ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික පරිහරණය කරනවද කරන්න පුළුවන්ද? කළ ජීවත් වෙනවද? ජීවත් කරන්න බැහැ. එහෙනම් අපි පොඩ්ඩක් බලමු ජීවත් වෙද්දී අජරාමර නිවන ජරාවක් මරණයක් නෑ ඒක කිව්ව අජරාමර අජර ජරාවක් නෑ අමර මරණයක් නෑ අජරාමර නිවන සාක්ෂාත් කරගන්නවා ඒක ජීවත් වෙද්දිම ඇහැ රූප කන ශබ්දය නාසය ගන්ධය දිව රස කය පොට්ටම්බ කියන ටික අතහැරලා නේද වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම අතහැරලා ඒක චුට්ටක්වත් ඇලෙන්නේ නැහැ නිලුම් මලක් මඩේම හැදිලා මඩේම ඉපදිලා මඩේම හැදිලා වැඩිලා ආපහු ඒ මඩේ චුට්ටක් ගෑවෙන්න තුඩට ඉන්නවා වගේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ලෝකයේ තුල නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා තුලම ඉපදිලා ඒව තුලම හැදිලා වැඩිලා ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටිකේ ඒක චුට්ටක්වත් ගෑවෙන්නවත් නැතුව ඒ නිදිල පවතිනවා. ජීවත් වෙනවා. ඒඳා උන්වහන්සේ ලෝක කිසිම කෙනෙක් ඥාන ගන්න ගන්නට යන්නේ නැහැ. එතකොට ඔන්න ඔය ටික පහදලා දෙන්න තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. ලෝකය තුල ජරා මරණ නැති එක චූටි තැනක් හරි තිබුණා නම් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඕනේ මං කෝ ලෝක කියලා කියන්නේ රූපේම වැළඳගෙන රූපේම ඇසුරු කරන වේදනාවම සංඥාවම සංකාරණ විඥාණයම ඇසුරු කරන පිරිසක් මනුස්ස ලෝකේ කාම ලෝකේ විතරක් නෙවෙයි කාම ලෝකේ කියලා කිව්වහම කිසිත් නැහැ සතර අපායක් තියෙනවා මනුස්ස ලෝකේ තියෙනවා කා දිව්‍ය ලෝක හයක් තියෙනවා 11 අරූපී භක් රූපී බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. අරූපී බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. මේ 31 ඵලයන හැම කෙනෙක්ම තම තමන්ගේ මට්ටමට රූපය හෝ වේදනාව හෝ සංඥාව හෝ සංකාරය හෝ විඥානය හෝ ඔක්කොම ටික හෝ ටිකක් ටිකක් හෝ අල්ලගෙන ඉන්නේ. ඒ කියන්නේ කවුරුත් මායාවකින් මිදලා නැහැ. එහෙනම් ඉබ්බන්තු ලෝකයා මරණය මුදවන්නයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. මරණය මිදෙන මාවත කියලා දෙන්නයි පහළ වෙන්නේ. ඒ මාවතට කියනවා මොකද ලෝකෝත්තර මඟ කියලා. ලෝකෙන් ඉතර වෙන මඟ කියලා. එහෙනම් අපි පොඩ්ඩක් බලමු මේ මාර්යගේ මිදෙන මාවත මොකක්ද? ඇත්තටම ඇහැ, රූපය, කන, ශබ්දේ, නාසය, ගන්ධේ පරිහරණය කරන්නේ නැතුව ජීවත් වෙන චරිතයක් කිව්වම හරිය හිතාගන්නවත් බැරි අද්භූත ආශ්චර්යවත් ජීවිතයක් නේ අපිට හිතන්න පුළුවන් හිතන්න අපිට හිතෙන්නේ එහෙම දේවල් නැහැමයි කියලා වෙන්නත් බෑමයි කියලා හිතෙන්නේ නේ ඈ කියලා නේද මම අද කියලා දුන්නා ඕගොල්ලන්ට ඒක මම කිය හැබැයි ගැඹුරුය හොඳට අහගෙන ඉන්න හොඳට අහගෙන ඉන්න එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා මේ දුක නැති කරන මාවත නැත්නම් මායාවෙන් මිදලා යන මාවත රූපෙන් වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් විඥාණයෙන් මිදලා යන මාවත පැහැදිලි කළා. ඒකට කියනවා ආර්ය ශ්‍රාන්ත මාර්ගය කියලා. ඒ ආර්ය ශ්‍රාන්ත මාර්ගය නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මාර්ගය කියන්නේ සත්‍යයක්. ඒක බුදුරජාණන් වහන්සේගේ දෘෂ්ටියක්වත් බුදුරජාණන් වහන්සේගේ අදහසක්වත් එනයි. බුදුරජාණන් වහන්සේ කලේ තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් හැමදාම ලෝකේ පැවතුණු පවතින නම් ලෝකය නොදන්නේ නැත්තක් වෙනවා. අන්න ඒ ටික මතු කළ හෙලි පෙලි කළ අරගෙන ලෝකයට පෙනෙන එක විතරයි. ඒ කිවි ලෝකේ කියන්නේ අපි නම් හැමදාම අපි තුල පැවතුණු පවතින ඒ අපි නොදන්න අපේ ජීවිතේ ඇත්තක් කියනවා. හැමදාම තිබිලා තියෙනවා. හැමදාම පැවතිලා තියෙනවා. ඒ කවදාවත්ම අපි දැකලා නැති අදටවත් තේින්නේ නැති ඇත්තක් අපි ගාව හැංගිලා තියෙනවා. අන්නේ ඇත්ත බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගන්නවා. අරගෙන එක පෙන්වනවා. පෙන්වනකොට ඒ ඇත්ත ඇත්ත කොච්චර හැඟවිලාද කොච්චර සූක්ෂමද කියන්නේ ඇස් තියන අය දකිනවා ඇස් තියන නෝන තියන අය දකිනවා ඇස් නැති නෝන නැති කෙනා දකින්නේ නැහැ ලෝකෙ තුලම ඉන්නවා එහෙනම් අපි පොඩ්ඩක් බලමු මේ මායාවෙන් නිතිලා යන ඒ අජර අමර කියලා ජරාවක් මරණයක් නැති ඒ විමුක්තිය ලබා දෙන ඒ මාවත නැත්නම් ඒ ඇත්ත හැමදාම අපි තුල පැවතුණු පවතුන අපි නොදැක්ක නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ ඒ ඇත්ත මොකද්ද කියලා අපි ටිකක් ගවේෂණය කරමු මෙන්න මේ ටික තමයි හොඳට සිහියක් නොවන අපිව දැනගන්න ඕනේ හොඳට සිහියක් නොවන අපිව දැනගන්න ඕනේ ඒක කියන්නේ මේ කාරණාව මතක කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට බුදුරජාණන් වහන්සේ තේරුණාලු මම අවබෝධ කරගත්ත මේ ධර්මය හරි සියුම් හරි ගැඹුරයි. මේක මේ කාමයේ වන්දන ලෝකයට කියන්න ගියත් ලෝකයා තේරුම් ගන්න එකක් නෑ. මට වෙහෙස පිණිස පවතියි කියලා හිතුවා ධර්ම දේශනා කරනකොට මන් දුස්සයි බවටත් නැමුණා හිතේ කියලා කියනවානේ. පස්සේ මහා ප්‍රඥාගේ ආරාධනාවෙන් බුදු නුවණින් ලෝකෙ බලනකොට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා කියලා දැකලා බුදුජනස ධර්ම දේශනා කළා. ඒකම මේ පැහැදිලි කළේ බුදු නුවණට හිතුණා මේ ධර්මය ගැඹුරුයි කියන එන කොච්චර ගැඹුරක් නැද්ද? ගැඹුරු නෙමෙයි සියුම්කමක් තියෙන. හැබැයි හොඳ නුවණක් තියෙන කෙනෙකුට සංගාල දෙන එක බුදුරජාණන් වහන්සේ කල් සමහර එක ධර්ම දේශනාව පහනකොට දේශනාව 500ක් රහත් වුණා. 1000ක් රහත් වුණා කියනවා. මොනක් දින කරන්නේ එහෙම අමාරුයි බකුත් නෙමෙයි. බලමු අපිටත් වෙන තියෙන්නේ. හරි. මෙන්න මේකයි ප්‍රශ්නේ. <laughs> හරියට තේරෙILLක් වගේ. ඇත්තටම තේරෙILLක් වගේ තෝරගන්න වටිනාම දෙයක් මේ ටික තෝරගත්තේ නැත්නම් මේ ටික දන්නේ නැත්නම් අපි ලබු මානසිකයෙන් කිහිස් මේ බුද්ධ උපාසකගේ හිස් ඇත්තටම මේ ශ්‍රණ සම්පත්තියෙන් අපි වැඩක් ගත්තේ නැහැ වෙනවා මම මේ අද කතා කරන ටික අපි කවදාවත් දැක්කේ නැත්නම් අපිට ප්‍රයෝජන නැත්නම් අවබෝධ කරගන්න බැරි වුණා. ඒක වගේ. මෙන්න මේ කාරණාව දිහා හොඳට බලන්න මේ කුංචි දරුවෙක් හරි ඇහැරලා මෙහෙම කළා බැලුවොත් රූපයක් එනවා නේ. පොළොන්නේවත් රූපයක් එනවා. පොළොන්නේ නැහැ අපි උනත් මෙහෙම කළා එහෙම බැලුවොත් රූපයක් එනවනේ. එනවා. හොඳයි මෙන්න මේක හිතන්න. දැන් ඇහැට රූපයක් පේනවා නම් අපිට ඔය රූපයේ පේනකම ඇතිවෙන්න යම් හේතුවක් ප්‍රත්‍යක් තියෙන්න ඕනේ නේද? මොකක් හරි පේන්න වස්තුවක් පේන්න හේතු ටිකක් තියෙන්න ඕනේ නේ මොකක් හරි. අහේතුකෝ අප්‍රත්‍යක හේතුවක් ප්‍රත්‍යක් නැතුව පේනකමක් වෙනවද? යම් වස්තුවක් දකිනකොට රූපයක් අපි බලනවා නම් පේනවා නම් ඒක අපිට පේන්න මේ පොඩි ළමයෙකුටවත් පේන්න එයාට පේන්නේ නැති වෙන්න පුළුවන්. අපිට තේරෙන්නේ අපි දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මෙහෙම රූපයක් බලනකොට රූපයක් අපිට පේනවා නම් ඒ තේන්න හේතුවක් ප්‍රත්‍යක් තියෙන්න ඕනේ නේ. මම ආපහු බලන අනිත් පැත්ත බලනකොටම අර ඉස්සෙල්ලා පෙවුන එක නැති වෙනවනේ. නැති වුණා කියන්නේ එහෙනම් ඒ පේන්න තිබුණ හේතු ප්‍රත්‍ය නැති වෙච්ච නිසායි පේන එක නැතුනේ නේ. ඒත් මට නැත්තම් මේ පොඩි ළමයාට මේ හේතු ටික නිසායි පේන්නේ. මේ හේතු ටික නැති නිසායි පේන එක නැති වෙන්නේ කියලා දන්නවද පොඩි ළමයා? පොඩි ළමයා අපිවත් දන්නවද? නෑ. රූපයක් පේනවා අහක බලනකොට පේන එක නැති වෙනවා. පේන දෙයට හිතනවා කියනකොට මොචරණ කරන්නේ නැතිනේ. කොන්නොතනයි අනාර රූපයක් මේ දකින්නකොට දකින්නකම ඇති වෙන හේතු ටිකක් ප්‍රත්‍ය ටිකක් තියෙනවා කියලා කියනවා. ඔන්නෝක හෙලි පෙහෙලි කර ගැනීම මතයි සම්පූර්ණ නිවන් මාර්ගය ඉවර වෙන්නේ. කවදාවත් ලෝකෙට හම් වෙලා නැහැ. මේම කළ ඇහෙන් බලනකොට රූපයක් පේනවා විතරමයි ආයේක පේන එක උනේ කොහොමද කියලා පේන තැනක මොනවද තියෙන්නේ කොහොමද රූපයක් පෙවුනේ කියලා චුට්ටක්වත් දන්නේ නැහැ කවුරු. හැමදාම අපි ගාව සිද්ධ වෙච්ච දෙයක් දන්නේ නැහැ. ඊට පස්සේ පේන දේත් අපි හිතනවා කියනවා කරනවා. අනිත් අතම මොකද අර පේන දේ නැති වෙනවා. හැබැයි පේන දේ නැති වුණා කියන්නේ ඒ පේන දේ හේතු වෙච්ච හේතු ටික නැති වෙච්ච නිසායි උනේ කියන ධර්මතාවයක් තියෙනවා. නේ? ඒක අපි දන්නේ. හරි. අපි ඕක පොඩ්ඩක් නෝනෙන් බලමු කූපයක් තියෙන්නේ කොහොමද කියලා මෙන්න මේ ටිකක් කියන්න. ඉස්සෙල්ලා මම ඔයගලන්ට කාරණාවක් කියන්නට ඕනේ. ඒ තමයි රූප කියලා යමක් තියෙනවා නම් සම්බන් රූපම් හැම රූපයක්ම ඇහැ ඇහැට පෙනෙන රූප කන සද්දේ නාසයේ ගන්ධයේ දිව රස කය පොට්ටම්බ කියලා රූපය ප්‍රභේද වශයෙන් ප්‍රධාන වශයෙන් ආයතන 10කට සංභාවය තවත් රූප තියෙනවා. ධම්මායතනේ පරියපන රූප කියලා සිව්. නමුත් ප්‍රධාන වශයෙන් මේ රූප 10ක් තියෙනවා. හරි. ඔන්න ඔය හැම රූපයක්ම කිසිම වෙලාවක හිතේ යෙදෙන්නේ නැහැ හිතේ ගැටෙන්නේ අපේ හිතේ කිසිම වෙලාවක කිසිම රූපයක් හිතට පිළිම ඍජුව හම්බ වෙන්නේ නැහැ හිතේ යෙදෙන්නේ නැහැ හිතේ ගැටෙන්නේ නැහැ ඒකට කියනවා චිත්ත විප්‍රයුක්තයි චිත්ත විසංසක්තයි. සබ්බං රූපං චිත්ත විප්‍රයුක්තං චිත්ත විසංසක්තං. හැම රූපයක්ම හිතේ යෙදෙන්නේ නැහැ, හිතේ ගැටෙන්නේ නැහැ. හිතේ යෙදෙන්නේ නැත්නම් හිතේ ගැටෙන්නේ නැත්නම් ඒ කියන්නේ මොකද වෙන්නේ? අපිට රූපය දකින්න අහන්න දැනගන්න කිසිම ඍජුව පුළුවන් කමක් නැහැ බෑ කියන එකයි කියන්නේ. රූපයක් දැනගන්න දකින්න බෑ අපිට. හැබැයි රූපේ බලන්න පුළුවන් ප්‍රවේගකුත් තියෙනවා. අපි ඒක බලමු. මම ඕගලන්ට උපමාවක් කියන්නේ. මම මෙහෙම කිව්වොත් හරිද කියලා බලන්න. මම කිව්වොත් ඕගොල්ලන්ගේ ඇහෙන් ඕගොල්ලන්ගේ මූණ කවදාවත් ඕගලන්ට බලන්න බෑ. අතීතෙදි දැක්කෙත් නෑ, දැන් පේන්නෙත් නෑ, අනාගතෙට පේන්නෙත් නෑ. ඕගොල්ලන්ගේ ඔය ඇහෙන් ඕගොල්ලන්ගේ තමන්ගේ මූණ තමන්ට බලන්න බෑ. කියලා මම කිව්වොත් මූණ බලන්න බෑ. හැබැයි බලන්න ක්‍රමයක් තියෙනවා. මේ මූණ අරගෙන අපි කණ්ණාඩියක් ඉස්සරහට යනවා. ගියාම මේ මූණේ ප්‍රතිබිම්බයක් ඡායාවක් යනකොට වැටෙනවා. ඒක දකිනවා. මූණ දැක්කා යන ගණිතයක්. එන්නේ දරිත මූණ බලන්නේ වෙන ක්‍රමයක් තියෙනවා. කෙලිම බලන්න පුළුවන් මූණ. කෙලිම බලන්න ඕන නම් කණ්ණාඩි ගාවට යනවද? යන්න. මූණ බලන්න ඕන නම් ඔය කය කණ්ණාඩිය ගාවට යන්නේ. එහෙම තමයි මූණ බලන්න වෙන්නේ නේද? හොඳට බලන්න අපිට මූණ බලන්න ධර්මතා කීයක් ඕනේද කියන්නේ? කණ්ණාඩියක් නැත්තම් කණ්ණාඩියක ඡායාවක් ඇසුරු කර නොගත්තොත් මූණ විතරක් තිබ්බොත් පේනවද? පේන්නේ හරි. කන්න මූණ නැතුව කණ්ණාඩියේ තියෙන ඡායාවක් විතරක් දැක්කොත් පේනවද? කණ්ණාඩියේ ඡායාවක් ගැටෙන්නේ නැහැ. මූණ නැත්තම් නේද? මූණ නැත්තම් කණ්ණාඩි ඡායාව කොහෙන්ද? එහෙනම් ඡායාවක් ඇතිවෙන්න මූණ අනිවාර්යයි. එහෙනම් අපි නොදකින්න දෙයක් දකින්ද හම්බ වෙන්නේ නැති දෙයක් හම්බ වෙන්න උපකාරක ධර්මයක් කරගන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි මූණ දකින්න කොහොමද? මූණයි කණ්ණාඩියේ තියෙන ඡායාවයි දෙන්න නිසාම දකින්නවා නේද? මූණ නැතුව ඡායාව විතරක් තිබුණොත් බලන්න පුළුවන්ද? බැ. ඡායාව නැතුව මූණ විතරක් තිබුණොත් බලන්න පුළුවන්ද? බැ. මූණයි ඡායාවයි දෙන්න නිසාම අපි දකින්නවානේ. එහෙම නේද? ඒ වගේ. මම දැන් ඔයගලන්ට පැහැදිලි කරන්න හදන්නේ කුඹිලා මේකම මෙහෙම බලනකොට තේරුණාට පෙනීම ඇතිවෙන්න හේතු ටිකක් තියෙනවා. ඔන්න ඔය වගේ මං කියන්නේ රූප කවදාවත් දකින්න බෑ හැබැයි දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි බුදුජානක දේශනා කරන්නේ. අන්න හොඳට මතක තබා ගන්න අන්න ඒ ක්‍රමයටයි ලෝකෝත්තර වෙන්නේ. අන්න ඒ උපායටයි ඇහෙන් රූපෙන් අනෙන් සද්දෙන් නාසයෙන් ගන්ධෙන් දිවෙන් රසෙන් කයෙන් පොට්ටබ්බෙන් ඔක්කොගෙම මේ දෙන්නේ. ජරා මරණයෙන් මිදෙන්නේ කොහොම ඒ තාක්ෂණයටයි. අපි පොඩ්ඩක් බලමු. එතකොට ඒකට කියනවා යේ ධම්මා හේතු භගවා තේසං හේතු තථාගතෝ තේසං චේ නිරෝධෝ එවං වාද මහ සංඝෝ කියලා පින්නේ තුතන. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති කියන දෙනින් පින්නේ තුතනට. යම් කිසි සමුදය ධම්ම සම්බන්තන දෝෂ ධම්ම කියන වචන දෙන්නේ කොතෙන්ද? අපි බලමු අපිට රූපයක් වෙන්න කොහොමද කියලා. මෙන්න මෙතන හොඳට සිහිය යොදන්නට ඕනේ මම මේ ඕගොල්ලෝ වෙනද අහලා තියෙන වෙනද ගන්න අහලා තියෙන වචනමයි මම දැන් කියන්නේ. බුදුදහමෙන් බැහැර දෙයක් නෑ. හැබැයි මේ තුල හරි හොඳ සිහියෙන් ඕන එකක් හරි අද්භූත ආශ්චර්යමත් අර්ථයක් මතුවේ. අන්න එතනයි වටින්නේ. අපිට රූපයක් පේනවා නම් පේන්නේ කොහොමද දන්නවද? අපි රූපයක් කියන තැනට මේ ඇහැ අරගෙන ගියා කියනකොට මේ බලනකොට කනගුණ ආහාරයන්ගෙන් හැදුණු මහ භූතයන්ගේ උපාදාය රූපයක් වූ චක්කු ප්‍රසාදය තියෙනවා. ඒ චක්කු ප්‍රසාදය මහ භූතයන්ගේ උපාදාය රූපයක් වූ වර්ණ සතහනක් දැහැලා තියෙනවා. චිත්‍රයක් කියලා කියන්නේ. උන්ෝය ඇහැ රූපේ ගැටෙනවා, රූපය ඇහි ගැටෙනවා. ආගම දෙද? ඇහැ ගැටෙනවා කොහෙද? රූපේ රූපේ ගැටෙනවා ඇහි හැබැයි කියන්නේ. තාම කියන්නේ ඊට පස්සේ ඔය ඇහත් රූපය දෙක තියෙන තැනට තැනට හිත කියන එක පැමිණෙනවා. ඒකට කියන චක්කු විඥානය කියලා. චක්කු විඥානය ඊට පැමිණෙනවා. පැමිණෙනකොටම ඒ සිතත් එක්ක සහජාත එකටම අන්නර ඇහැට ගැටුණු රූපය විඳිනකම හඳුනනකම හිතනකම කියලා නාම කියලා කොටසක් හිතේ එනවා. නාම ධර්ම ටික. මූණ කණ්ණාඩිය ගාවට ගිය ගමන්ම ඡායාව වැටුණා වගේ ඇහත් රූපියක් තියෙන දැක්ක හිත යොමු කළ ගමන්ම රූපේ වගේ කොපි ටිකක් තංගල හිතට වැටෙනවා. ස්පර්ශය නිසා අරමුණ විඳිනවා, අරමුණ හඳුනනවා, අරමුණ හිතනවා කියලා නාම ධර්ම ටිකක් වැටෙනවා. මෙන්න මේ නාම ධර්ම ටිකේ ලක්ෂණය තමයි චිත්ත සංසත්තයි චිත්ත සංපේතයි. හිතේ යෙදෙනවා, හිතේ ගැටෙනවා. මෙන්න මේ නාම ධර්ම ටික හිතේ යෙදෙමින් ගැටෙමින්ම දර්ශන කෘත්‍ය වෙනවා කියනවා රූපය හිතේ මේදී නොගැටි කිනීමට උපකාර කරලා තියෙනවා කණ්ණාඩියේ තියෙන ඡායාව අපි එක්ක ගැටෙමින් යෙදෙමින්ම පේනවා මූණ අපි එක්ක ගැටෙන්නේ යෙදෙන්නේ නැතුව පෙනීමට උපකාර කරලා තියෙනවා නේ ඒ වගේ අර කණ්ණාඩි උපමාවෙන්දී අපේ මූණ වගේ තමයි රූපය. රූපය. ඒක ඍතුවේ හිතේ යෙදෙන්නේ ගැටෙන්නේ නැහැ. ඇහත් රූපයක් දෙක අපේ මූණ වගේ. ඒ දෙන්නා ඉන්න තැනට හිත යොමු කළාම ඒ නිසා වේදනා සංඥා පහළ වෙනවා කියලා කියන්නේ අපි මූණ අරගෙන කන්නාලි ගාවට ගියාම ඡායාවක් වටනවා වගේ. මේ රූපය නිසා ස්පර්ශ වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් වටනවා. නාම රූපච්ඡ විඥාන නාම රූප දෙක නිසා දැනගන්නවා. මූණයි කණ්ණාඩියයි නිසා ඡායාවෙන් නිසා දැක්කා අපි. වගේ දැන් අර නාම ධර්ම හිතේම යෙදෙමින් ගැටෙමින් දර්ශන කෘත්‍ය කරනවා රූපේ හිතේ නොයෙදින ගැටේ දර්ශන කෘත්‍ය කරනවා පොඩි ළමයෙක් උනත් මෙහෙම බලනකොට ඔන්න ඔච්චර දෙයක් වෙලා තමයි පේන්නේ අපි උනත් නොදන්නවා උනත් මෙන්න මෙහෙම බලනක විතරයි අපි දන්නේ හැබැයි පොඩි ළමයා දන්නේ ඇහැ ගැටුණා දැන් රූපේ රූපේ ගැටුණා ඇහි ඊට අනුගතව හිත උපන්නා හිතේ වේදනා සංඥා චේතනා හිතුණා මේ නාම රූප දෙක නිසායි පේන්නේ කියලා එයා දන්නේ හැබැයි වෙලා තියෙන්නේ හැමදාම පැවතුන පවතින නැත්තත් ඒ රූපී කවුරුවත් අපි දන්නේ දකින්නේ එතකොට අපි අහක බලනවා කියලා කියන්නේ ඇහැයි රූපය දෙක දෙන්න වෙනකොටම ස්පර්ශයේ බින්දනා ස්පර්ශ බින්දන වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික නැතුව නාම රූප කියන දෙක විදුරු හින්දා කියන එක නැති වෙලා තියෙනවා කියන සිද්ධියක් තියෙනවා. දැන් ඕක නෙවෙයි මේකේ තාක්ෂණය කියන කතාව. මෙන්න මේ ටික හෙලි කරගත්තාම මතුවෙන අර්ථයක් තියෙනවා. මේ ස්කන්ධයන්ගේ උදය කියලා කියන ස්කන්ධයේ ඇතිවීම බැලිය අපි රූපයේ උපකාරයි ස්පර්ශයට ස්පර්ශය උපකාරයි වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ඇතිකරන නාම රූප දෙක උපකාරයි තේන්න. මොකද අපිට වස්තුවක් වෙනවා. නේ? හරි. තේන දෙයට අපි හිතනවා කියනවා කරනවා. ඒ කියන්නේ අපිට ඇහෙන් පේනවා, පේන දේ තමයි අපි මනෝවිඤ්ඤාණයෙන් පේන දේ තමයි විඳින්නේ. පේන දෙයට හරි ලස්සන ගහක්, ලස්සන සතෙක්, මොනරෙක් කියලා අපි හිතන. ඔක තමයි ඇත්ත. කවදාවත් ඔය ඇත්ත අපිට හම්බුනේ නැහැ. අපිට හම්බුනේ කොහොමද? ඇහැ රූපෙට ගැටලා රූපය ඇහැට ගැටිලා හිත ඊටංගතව ඉපදිලා වේදනා සංඥා යෙදිලා නාම රූප දෙක නිසා රූපයක් පේනකොටම අපි මොකද කරන්නේ? පේන්නේ රූපේ කියලා මෙහෙම ඇතුළට යනවා. හොඳට බලන්න මේ සිද්ධිය ඇහැ රූප කියන්නේ හේතු. ඇහැ රූපෙට ගැටලා රූපය ඇහැට ගැටලා මේ පිළීම ඇති කරන හේතු දැන්. ඇහැ රූපෙට ගැටලා රූපය ඇහැට ගැටුණා හේතුයි හිත ඊට අනුගත උපන්න පේන කෙනීම හදන්න හේතුයි. ඒ නිසා වේදනා සංඥා පහළ වුණා පිළීම හදන්න හේතුයි. ඒ දෙන්න නිසා නාම රූප දෙක නිසා පේනවා. දැන් පේන එක ඇතුලේ හැරූප තියනවාද? බොහොම සියුම්ව හිතන්න. මම ඔයගලන්ට නෑම කිව්වොත් මේ ජී වහලයක් තියෙනවානේ කියනවා. ඒක යටදී ටිකක් කියලා හරාල දාලා හරාල උන දීප්ප ගහලා ඒ කියන්නේ සීත් හරි උණු හරි තහඩු හරි ගැහුවාම වහලේ කියනවා. නේ? වහලේ කියන්නේ අන්තිම කෙරවලනේ. වහලෙටත් උඩින් දීප්ප පරාල තියෙනවා වගේ දැක්කොත් හරියද? තියෙන්න පුළුවන්ද? මම මේ කතා කරන දේ කර්ම වශයෙන්. හැබැයි ඒ කාන්තෙන් ඕගොල්ලෝ මේ ජීවිතයේම සිහිදිට නිදර්ශන එක තේරුම් ගන්න පුළුවන්. වහලෙට උඩින් පරාල රිප්ප නෑනේ. වහලේ කියන එක පවතින හේතු ටිකක් නේ. යටලිය කියලා එකක් තිබුණු හින්දා ඒ කුඩ පරාල කියන එකක් ගහන්න පුළුවන් වුණා. පරාල කියලා තිබුණ හින්දා ඒ කුඩ රීප්ප කියලා එකක් ගහන්න පුළුවන් වුණා. රීප්ප කියලා තිබුණ හින්දා ඒ කුඩ උළු හරි සීත් හරි කියන්න පුළුවන් වුණා. ඕන දැන් මේ කියන්නේ හේතු ටිකක්. පරාල යටදී ටික ගැදුන කඩාගෙන වැටුනොත් පරාල ටික ගැදෙනවා පරාල ටික කරනවා රීප්ප ටික කරනවා රීප්ප ටික කරනවා බහල ඉතුරු වෙන්නේ නැහැ. මේ ටික හේතු මොනවද යටදී පරාල වීප්පතික හේතුයි වහලේ කියලා එකක් දරාගෙන ඉන්න. මේ හේතු ටිකේ ඵලයක්. හේතු ටික නැති වෙනකොට මොකද වෙන්නේ? ඵලය නැති වෙනවා. ඵලය ඇතුලේ හේතු නැහැ හැබැයි. ඵලය කියන්නේ මොකද්ද? වහලට නේ. වහල ඇතුලේ මොනවද නැත්තේ? හේතු නැහැ කිව්වේ. යටලී පරාල වීප්ප නැහැ. හරි නේද? ඒ වගේ මෙහෙම බලනකොට ඕගලන්ට යම් වස්තුවක් පේනවා කියන්නේ වහලේ වගේ. ඔක පේන්න හේතු ටිකක් යටින් තිබ්බා. ඒ හේතුව තමයි ඇහැ ගැටුණා රූපේ රූපේ ගැටුණා ඇහි හරාල වගේ යටදී වගේ ඒ දෙන්න තියෙන තැනට හිත යොමු කළා ස්පර්ශෙන් වේදනා සංඥා චේතනා කියන ධර්ම තාක්ෂයක් යෙදුණා යටදී ටිකට ගහුව හරාල වගේ ඒ නාමයි රූපයි නාම රූප පච්චය විඥානං නාමය රූපය දෙක ප්‍රත්‍ය කරගෙනයි දකින්නේ විඥානය කියන්නේ විඥානන කම දැනගන්න කම ඒක උඩින් ගහුව රීප වගේ ඒ නාම රූප දෙක නිසා විඥානය කියන්නේ චක්කු විඥානය කියන්නේ විඥානනය වෙනවා රූප දැනගන්නවා කියන එක රූපයක් දැනගන්නවා රූප දැනගන්නවා කියන සිද්ධියට රූපයක් දකින්නවා කියන ප්‍රඥප්තියක් ඉදලා තියෙනවා. අපි දකින්නවා කියලා කියන යථාර්ථයේ තියෙන රූප දැනගන්නවා කියන සිද්ධිය. රූපය දැනගන්නවා කියන එක කෙරෝල දැන්. වහලෙට උඩින් ආපහු රූප පරල් තියෙන්න බෑනේ නේ. දැනගන්නවට උඩින් රූප තියෙන්න පුළුවන්ද දැන්? බෑනේ. එහෙනම් මේ හේතු ටික නිසා පේනකොට මේ රූපය කියලා පෙනෙන දේ තුට අතදික් කළ පෙනෙන රූපේ මොකද්ද? මේ ඇත්ත ලෝකය කවදාවත් දකින හැමදාම ඇත්ත තමයි ඇහැ හේතුපැත්තේ. ඇහැ රූපෙට ගැටලා රූපය ඇහැට ගැටුණා හිත ඊට අනුගත උපන්නා. ඒ නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්මයේදීලා ඒ නිසා මෙහෙම ඇහැරලා බලනකොටම එක චිත්තක්ෂණයේ වෙන සිද්ධියක්. පෙනුණා කියන්නේ ওই වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහකම කෘත්‍යයක් තමයි මේ තේමාව කියන සිද්ධිය. ඒක කියනවා ස්කන්ධ පංචකයක් කියලා. තේමාව කියන තරක්. රූපෙත් තියෙනවා වේදනාවක් තියෙනවා සංඥාවක් තියෙනවා සංකාරයක් තියෙනවා විඥානයක් තියෙනවා දකින්නවා කියන සිද්ධිය. රූපෙ කියලා එකකට දාන්න බෑ. ඊට පස්සේ රූපේ රූපස්කන්ධයට යනවා. ඒක උපකාරයි ස්පර්ශයට. ස්පර්ශෙන් සහ වේදනා සංඥා චේතනා කියන චෛත්‍ය ටිකක් ඇති වෙනවා. ඒ නාම රූප දෙක නිසා කියනවා. පේන්නේ කාටද? Taman. පේන දේක අපි හිතින් කියින් කියින් කරනවා ඇත්ත. නමුත් කවදාවත් හැමදාම අපි තුල පැවතුණු පවතින ඇත්තක් ඒක අපි දකින්නේ ලෝකේ කරන්නේ ඔය වගේ මෙහෙම පේනකොට සංගාල රූපේ කියලා මේ පේන්නේ රූපේ කියලා බහැර රූපෙට යනවා. ලෝකය පරිහරණය කරන රූපයක්. දැන් මේ නැති ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙනවා. ලෝකය පරිහරණය කරන රූපය. රූපේ රූපේ කියලා බල්ලපු ගමම්ම අනන්ත සංසාරක ඉඳන් පැවතුණු ආශ්‍රව ගොන්නක් අපේ ඔළුවේ කෙරෙනවා. ඇයි? මේ රූපේ ඇතුලේ රූපේ කියලා රන් රිදී මුතු මැණි ගෙවල් දොරවල් වල රූප ඇසුරු කරමු හුරුවක් කියනවා. මේ පෙනෙන ඇහින් බලපු රූපේ දුව පුතා අම්මා තාත්තා නංගි මල්ලි අයියා අක්කා සහෝදරයෝ ගෑන මිනිස්සු බලපු උහුරුවක් වෙනවා. රන් රෙදි මුතුමැණික් බලපු උහුරුවට කියනවා කාමාශ්‍රව කියලා. තව මේ ඇහෙන් පේන රූපය ඇතුලේ පුද්ගලය සත්‍යය බලපු උහුරුවට කියන දිත්තාශ්‍රය කියනවා. ඊට මේ ඇහෙන් පේනකොට මේක ඇතුලේ මූදවල් දකින්නවා, ගංගාවල් දකින්නවා, කඳු ඇටි දකින්නවා, පල්ලම් දකින්නවා, ගස්කොලම් දකින්නවා. ඊට කියන භවආශ්‍රව කියනවා. පිළිව රූපයි පිළිව සිද්ධිය ඇතුලේ නැගිලා නේද? හැබැයි රූපෙට නැවිලා නෙමෙයි රූපෙට ඇත්ත මේ. ඒක. රූපෙට ඇත්ත දරා. පෙනෙනකොටම රූපයේ කියලා ඉන්නවා. නමුත් අපි හුදට සිහිය උපද්දලා පෙන්වුවා. ඔක කෙටි කළ ගමු අපි. ඉතාමත් ලුහුඩු කරලා ගමු. ඇහැ නැතුව රූපයක් පේනවද? නැහැ. ඒ කියන්නේ ඇහැ රූපයක් පේන්න උපකාරයි. රූපේ නැතුව රූපයක් පේනවද? නැහැ. රූපයක් පේන්න රූපේ උපකාරයි. හිත නැතුව රූපයක් පේනවද? හිත දකින්න උපකාරයි. ඇහැ නිසා, රූපේ නිසා, චක්කු විඤ්ඤාණ නිසා අපිට මොකද වෙන්නේ? රූපයක් පේනවා. දැන් පේන සිද්ධිය ඇතිකරන ඇහැයි රූපේ චක්කු විඤ්ඤාණය හේතු වෙනවා. ඒ හේතු ටිකේ ඵලයක් නම් මොකද්ද? රූපයක් පෙනෙනකම්. මනෝ විඥාණයට නැත්නම් අපි හිතෙන් ජීවත් කරන්නේ පෙනෙන දෙයට නම්. අපිට ඇහැ රූපේ හම්බ වෙයිද කියලා බලන්න. හම්බෙනවා. ආ කීප එක තේරෙනවා. ඇහැයි රූපයයි චක්කු විඥාන හේතුනේ. ඒ හේතු ටික වැය වෙලා යෙදිලා අපිට රූපයක් පේනවා. දැන් රූපේ පිනෙනකම හදන්න හේතු වෙලා වැයවිලා නේද ඈරුකිටක් උදාන්නේ. ඒ ටික නිසා යෙදිලා වැයවිලා අපිට රූපයක් පේනකොට අපි මනෝවිඥාණයෙන් හිතින් කියින් කියින් කරන්න පෙනෙන දෙයක් නෑ. අපිට ඇහැරුකිටක් විඥාණය අහු වෙනවද කියලා අහන්න. අහු වෙන්නේ නෑනේ. අහු වෙන්නේ. අපි කියමු අපි ටිකක් ඈත ගොඩ නැගිල්ල තියෙනවා. මේ ගෙදර යටදී පරාල දීප ගහලා වහලෙ හැදිලා තියෙනවා. මට ඈතට තියෙන්නේ වහලෙ නම් මම වහලෙ ගැන නම් කතා කරන්නේ. මට දීප යටදී අහු වෙනවද? අහු වෙන්න පුළුවන්ද? ඒක මම පරිහරණය කරනවද? නෑනේ. හරි අපි තව ආයතන එකකින් බලමු. හොද්දට බලන්න අපේ සද්දයක් ඇහෙන්නේ. කන ශබ්දයක ගැටෙනවා ශබ්දයේ කණේ ගැටෙනවා ඔච්චර තමයි රූපේ විකාශනය. කන ශබ්දයේ ගැටෙනවා ශබ්දයේ කණේ ගැටෙනකොට හිත ඊට අනුගත උපදිනවා. ඒකට කියව සෝත විඥානය කියලා. උපන්නාම ඒ තුන් දෙනා නිසා ස්පර්ශය නැත්නම් ඒ සෝත විඥාන සිතේ අර ශබ්ද රූපයේ විඳිනකම ශබ්ද රූපය හඳුනනකම ශබ්ද රූපෙට හිතනකම කියලා නාම කියලා කොටසක් පාළ වෙනවා. අන්නේ නාම ධර්ම ටික ඒ සෝත විඥාන හිතේම දෙදෙමින්ම ගැටෙමින්ම ශ්‍රවණ කෘත්‍ය කරනවා. කනයි ශබ්දයයි දෙක හිතේ යෙදෙන්නේත් නැතුව ගැටෙන්නේත් නැතුව අහන් ඇහිවුණු උපකාර වෙලා තියෙනවා. කොහොම තමයි අපිට යමක් ඇහෙන්නේ. ශබ්දයක් ඇහෙනකොට අපි මෙහෙම කළා අහනවා විතරයි දන්නේ. හැබැයි ඇහෙන්න උච්චර හේතු ටිකක් ඉඳලා තියෙනවා. අපි ඒක කෙටි කරලා ගමු. කන නැතුව අපිට ශබ්දයක් ඇහෙනවද? කන හැදිලා තියෙන්නේ අහන්න නෙහෙයි. ශබ්ද කියලා දේවල් ලෝකේ තියෙන්නේ මොකටද? ඒව අහලා රස විඳින්න නේද? ඒක රස ශබ්දයක් රස විඳින්න දෙන්නේ අහලා නේද අපි? අහන්නත් රස විඳින්න පුළුවන්. නෑ. කන ශබ්දය තිබුණාට මලවිනියක් ඇයි නැහැ හිතත් උනේ කන අහන්න උපකාරයක් ශබ්දය ඇහෙන්න උපකාරයක් සෝත විඥානය ඇහෙන උපකාරය. ඔය හේතු ටිකේ ඵලය තමයි ඕගලන්ට සබ්දයක් ඇහෙනවානේ. හොඳට බලන්න ඕගලන්ට කනයි සබ්දයයි සෝත විඥානය නිසා ඕගලන්ට ඇහෙනවා. කනයි සබ්දයයි සෝත විඥානයයි නැති වෙනකොට ඇහෙනකම නැති වෙනවා. අපි හැම වෙලාවෙම හිතන්නේ කියන්නේ කරන්නේ ඇහුණු දෙයට. නමුත් ලෝකයා කරන දේ මොකද කියලා දන්නවද? කන නිසා හොඳට බලන්න නෑ. කන නිසා, ශබ්දය නිසා, සෝත විඥාන සතුනේම සමவாயනේ. තුනේම එකතුයේ ප්‍රතිඵලයක් හැටියට දැන් හේතු ටික යෙදිලා. කනත් යෙදිලා, ශබ්ද රූපයත් එක්කට යෙදිලා, හිතත් යෙදිලා. ඇහෙනවා. ඇහෙනකොටම අන්න බල්ලිකය ගන්න සද්දේ කියලා අපි බහැරට යනවා. යනවානේ. මට පෙන්වන්න දැන් කනට ගැටුණු සද්දෙද මේ ඇහිලා තියෙන්නේ. එහෙනම් අපි බල්ලෙක් කෑ ගැහුවා කියලා බහැරකස දික් කරන සද්ද මොකද්ද? දැන් කනට සද්දයක් ගැටුණානේ. හිත ඒකට යොමු කළා ඒකනේ මේ ඇහුනේ. ඇහෙනකොට අන්න බල්ලෙක් කෑ ගන්න සද්දේ කියලා අපි බහැර සද්දයකට හිත යොමු කරන්නේ අත යොමු කරන්නේ එහෙම සද්දයක් තියනවාද? ඇහෙන දේ ඇතුලේ සද්ද තියනවාද? ඇයි කන් ආයි සද්දයයි සූත විඥානය කියන තුනේම ඵලයක් නම් ඇහෙන ගම. ඵලය ඇතුලේ හේතු තියනවාද? මම මේ කතා කරන්නේ බොහොම සිං සිද්ධියක්. නමුත් ඕක මෙහෙම කිව්වොත් හරියක්ද කියලා බලන්න. කන නිසා, සද්ද නිසා, සෝත විඥාන නිසා මට ඇහෙනවා. ඇහෙනකොට ආ මට ඇහුණ බල්ලෙක් කෑ ගන්න සද්දේ කිව්වනම් හරියන්නේ නැහැ. ඒකට ඇහුණ දෙයට නම් කරන බල්ල එකයි කන සද්දේ කියලා. කන ශබ්ද සෝත විඥාන නැති වෙනකොට බල්ල කෑ ගන්න සද්ද තියෙනවා. අය බැහැර නැහැ. කනයි සද්දේ සෝත විඥාන නිසා ඇහෙනවා. ඇහෙනකොටම ආ මට ඇහුණා ළමයේ කෑ ගහන සද්දේ. ළමයේගේ කටහඬ. මේ ඇහිච්ච එකටයි නම් කරන්නේ. බැහැර ළමයේ කෑ ගන්නවා වගේ නේ කියලා එහෙම අත දන්නේ දෙවල් නැහැ. නමුත් අපි ඒක දන්නේ ඒ ඇත්ත අපිට හම්බ වෙන්නේ ඇහෙනකොටම අන්න වාහනයක් ගැන සද්දේ දිහින් බලන්න. අන්න මොකද්ද කැඩුනේ ළමයි? ওই සද්දේ මොකද්ද? ඒ සංගල් යන්නේ බාහිරට. ලෝකේ කියන්නේ පේනකොටම රූපේ ඉන්නේ ඇහෙනකොටම ශබ්දේ ඉන්නේ ගඳ සුවඳ දැනනකොටම ගන්ධේ ඉන්නේ රස විඳිනකොටම රසයේ ඉන්නේ ස්පර්ශයක් ගන්නකොට මෙන්න මේක තමයි මගේ ඇඟේ හැපුණේ කියලා පොට්ටක් දෙන්නේ. ඊට පස්සේ ඒ රූපය විඳිනවා, ඒ ශබ්දය විඳිනවා, ඒ රූපය හඳුනනවා, ශබ්දය හඳුනනවා, ඒ රූපයට හිතනවා, ශබ්දයට හිතනවා, ඒ රූපය දැනගන්නවා, ශබ්දය දැනගන්නවා. ඔක සම්පූර්ණම තියෙන්නේ අවිද්‍යාව නැමැති වැස් නැතුයි. උපංචපාදන ස්කන්ධ ලෝකේ ඔක තමයි මායාවේ භූමිය. ඔහුකින් මිදුණු දවසට තමයි මායාවේ මේ දෙන්නේ. ඒකෙන් නිදෙන්න පුංචි උපමාවයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. මොකද්ද? හේතුඵල ධහම. යේ ධම්මා හේතු භවවා තේසං හේතු තථාගතෝ ආහ. තේසං චෝ නිරෝධෝ එමවාදි මහසමනෝ. යම් ධර්මයක් හේතු නිසා හට ගන්නවා නම් ඒ ධර්මයට හේතු ටික ඒ ශාස්ත්‍රඥ වහන්සේ කියනවා. ඒ හේතු නැති වෙනකොට ඒ ධර්මය නැති වෙනකමත් කියනවා. මොකක්ද ඒ? දිට්ඨි සුත්ත මුත්ත විඤ්ඤාත කියලා ධර්මතා ටිකක් කියනවා. ඒ ධර්මතා ටික ඇතිවෙන්න හේතු මේ ශාස්ත්‍රඥ වහන්සේ කියනවා මෙන්න මෙහෙමයි පෙනෙන්නේ කියලා. මේ හේතු ටික නැති වුණොත් ඒ පෙනෙනකම නැති වෙන හැටිත් වෙනවා. ඔන්න ඔතන හිටියනම් මායයට අහුවෙන්නේ. ඔතන ඉන්න කෙනා ඇහෙන් නිදලා රූපයෙන් නිදලා කනෙන් නිදලා ශබ්දයෙන් නිදලා නාසයෙන් නිදලා ගන්ධයෙන් නිදලා. ඇයි? පුරාණ කර්මයේ චිරවලටම විතරයි මේ කෙරවලනේ ඉන්නේ. එතනින් අවසන් කරන නව කර්ම රස කරගන්න. කලේකදී ඇත්ත පිළිදී දැක්කා. හේතු ටිකක් නිසා හටගත්ත ඵලය තුල හේතු නැහැ කියලා දැක්කා. හේතු ටික නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා කියලා දැක්කා. එච්චරයි. ඊගාවට කියන සුවිශේෂී දේ තමයි එයා 1000ක කීයක් ඉන්න තනියම. ඇයි? දෙවන්නේක් නෑ නිර්මාණය මොකද මට පේන දෙයට මම හිතලා කියලා කරලා තියෙනවා මට ඇහෙන දෙයට මම හිතලා කියලා කරලා තියෙනවා එයාට රූපයකට සද්දයකට හිතලා කියලා කරලා නෑ එහෙම දේවල් තිබිලත් නෑ ලෝකෙ රූපෙට හිතුවොත් මම බහැර රූපය ගැන හිතනකොට රූපේ බහැර දෙයක් ඒ රූපය ගැන හිතන මම මේ නිර්මාණය වෙන හිතන්නයි හිතුණු ලබන දේ ඉතුරු වෙනවා. දෙන්නේ වෙනවා. නමුත් චක්කු විඥාන මට්ටමින් මට රූපයක් පේනවා මනෝ විඥාන මට්ටමින් මම ඒකට හිතලා නැහැ. හිතේම අත්දැකීම විතරයි. ඔන්න මෙහෙම බලන්න. ලෝකයා හීනකින්වත් එක දන්නේ දකින්නේ. එහෙම දකින්නකොටම එයා ඉන්නේම රූපවලම. රූපයෙන් හැසිරීමකින් තොරව හිතන්නවත් දන්නේ නැහැ. ඒක ලෝකේ කියන්නේ ආයේ කතා දෙකක් නැහැ. යකඩ මල්ලට කුල්ල ගවන හාල් මල්ල නොබල ඉස්ලාවත් කිව්වා වගේ නොබලම ඉස් කරන්න දෙන්නේ. මොකද ලෝකයේ ඉන්නේ දකිනකොටම මේ රූපය ඇතුළේම. දේවල් දිහා, දරුවෝ දිහා, ඉදකඩන් දිහා, බඳු මුඛ දිහා බලාගෙනම තමයි. හරි? නමුත් යම් කිසි කෙනෙක් හොද්දට නුවණ භාවිතා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේවා. අපි යමක් දිහා බලනකොට අපි මේ කරන්නේ තියෙන වස්තුවක් බලනවා නෙමෙයි. මේ ඇහැ හරවන රූපයක් ඇත. ඇහැ රූපයක ගැටෙන්න රූපයේ ඇහැට ගැටෙන්න සකස් කරනවා ඒ අපි කරන්නේ. එහෙම බලලා. එතකොට හිත හිත ඊට අනුගතව ඉපදිලා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් ඇදලා රූපය පිළින කම හදනවා. අපිට රූපයක් පේනවා. ඊට පස්සේ පේන දෙයට මේක ටීවී එක ඒ ළඟම ඔරලෝසුවක් තියෙනවා මේසේ උඩයි තියන්නේ කියලා පේනවා. දැන් හිතන්න මොකේද? මට පේන දෙයට මම දන්නවා මට පේන දේ ඇහැ නිසා රූපය නිසා චක්කු විඥානය නිසායි මට මෙහෙම දෙයක් පේන්නේ හරි පේන දෙයට මම රූප මේ ටීවී එක කියලා හිතයි මේ අමුතු දෙයක් නැත්තම මම ඇහැ මෙහෙම මේ පැත්ත හරවනකොටම උනේ අතන ඇහැයි රූපය දෙකේ සම්බන්ධය දිදිලා ඒ විඥානයත් නිරුද්ධ වෙලා ඒ නාම රූප දෙකත් නිරුද්ධ වෙලා ඒ පෙනෙනකම අතහැරෙනවා දැන් ඇහැ තව රූපයක ගැටිලා හිත ඊට අනුගතව ඉපදිලා නාම ධර්ම ඊට දැන් වෙන වස්තුවක් වෙනින්ද හදලා තියෙනවා. ඒකට මම දන්නවා මට වෙන වස්තුවක් වෙනවා කියන්නේ ඉස්සෙල්ලා පෙවුණු දෙය. පේන දෙකක් දෙකොලක පේනකම තියෙනවද මේ? ඉස්සෙල්ලා පෙවුණු දෙයට මොකද වෙලා තියෙන්නේ? නිරුද්ධමයි කියලා දන්නවා. ඇයි නිරුද්ධ වෙලා තියෙන්නේ? ඉස්සෙල්ලා පේන්න තිබුණු හේතු ටික නැති වෙලා මම මේ දේ බලනකොට කලින් දැකපු දේ හේතු නිරුද්ධ නිරුද්ධමයි කියලා කියනවානේ. දැකපු දේ සිහි කරන්න පුළුවන් ටීවී එක. එතකොට එයා සිහි කරන් කියන එක නෙමෙයි කලින් දැකපු අත්දැකීම සිහි කරන්නේ. කලින් දැකපු අත්දැකීම නෙමෙයි සිහි කරන්නේ. හොඳයි. රූපේ දැක්කොත් වෙන දේ හානිය බලන්න. මෙන්න ඇහැ අරවනකොටම මේ නිසා මම මට රූපයක් පේනවා, පේන දේ හිතව මුකුත් කතා ගන්නෑ. බලනකොට ආ රූපේ ෂා හොඳ ටීවී එකක් නෑ මේක කීයද? අවද්ද ගත්තේ කොහෙන්ද? හොඳට කතා කරනවා. දැන් අපිට තේරෙන්නේ මේ ඇහෙන් තියෙන රූපේ දැක්කා වගේ. හරි මේ තියෙන රූපේ දැක ඒක තමයි හිතුවේ. අහකට යනකොටම මේක සිහි කළොත් අතන තියෙන ටීවී එකයි මට සිහි වෙන්නේ කියන හැඟීම යනවා. දකින දේ අතටම ඉතුරු වෙනවා. නවත්තන්න බෑ. අරමුණු 10ක් දැක්කොත් 10ම ඇතිකම ඉතුරු වෙයිද නැද්ද? ඉතුරු වෙනවා. නමුත් අපි අර තාක්ෂණයෙන් හේතුඵල ධර්මයට හිත තියලා බලමු. බලන්න මේ මහරෝණකට මෙයා දැක්කා ඇහැ නිසා රූප නිසා චක්කු විඥාන නිසා මේ රූපේ පිරෙනවා. පිරෙනකම හදාගත්තා. පිරෙන දෙයයි මම හිතුවේ. කියනකොට තිබුණු දෙයක් මම දැක්කා නෙමෙයි හේතු නිසා හදාගත් වෙනෝ දෙයකුයි මම එක්කයි ගන්දෙන් කිව්වේ කියන එක කියනවා. අහකට යනකොට ඇහැ නැති වෙනවා, රූපේ නැති වෙනවා, චක්කු විඤ්ඤාණ නැති වෙනකොට පෙනෙන දේ නැති වෙනවා කියනවා නෙමෙයි කියන එක කියනවා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා හේතු නිසා හටගෙන හේතු නැතුව නැති වෙනවා කියන දර්ශනය කියනවා. හැබැයි ඒකට කලේ අපි ඇත්ත ඇති ඇති හේතුඵල ධර්ම බලන එක විතරයි. ඒකෙදි තියෙන වටිනාම තාක්ෂණය තමයි මොකක්ද? මේ හේතු ටික නිසා මට පෙනෙනවා පෙනෙන දෙයටයි හිතලා කියලා කරලා තියෙනවා. බහැර දස්සමයක්වත් අහු වෙලා නැහැ. එයාට රූපයක් අහු වෙලා නැහැ, ශබ්දයක් අහු වෙලා නැහැ, ගන්ධයක් අහු වෙලා නැහැ, රසයක් අහු වෙලා නැහැ. රූප තියෙනවා ශබ්ද තියෙනවා හැබැයි ඒව පිනින හැෙන දෙති යටි හේතු නේ එතකොට ඔක තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහල කළ දුන්නු ලෝකේ හැමදාම ප්‍රවෘත්තින් පෞද්ගලික ලෝකෙම දකින්න ඇත්ත. ඒ ඇත්ත ලෝකේ කාටවත් හම්බ වෙන්නේ නැහැ. ලෝකය දකින්නකොට මින්නේ මොකද රූපෙට. ශබ්දෙට, ගන්ධෙට, රසෙට පොක්කම්. ඒ කියන්නේ මායාවේ භූමියේ ඉන්නේ. රූපය මායයක්. ඇහැ මායයක්. කන මායය, ශබ්දේ මායය, නාසය මායය, ගන්ධේ මායය කියලා කිව්වේ. එයාට ඇහැ, රූපේ, කන, ශබ්දේ අහු වුණා නම් අහු වෙන්නේ මෙන්න මේ හේතුඵල ධම ඇත්ත ඇති ඇති නොදකින මනසකටයි. අවිද්‍යාව මේ ටික නොදන්නා අවිද්‍යාව තුලයි මේ පැවැත්ම තියෙන්නේ. අවිද්‍යාව නැති කෝෂය ඇතුලේ මේ ලෝකෙ තියෙන්නේ. කියන එක තේරෙනවා. අපිට පුළුවන් වුණොත් විද්‍යාව උපදවා ගන්න හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති හේතු ටිකක් නිසා ඵලයක් හටගන්නවා. හේතු ටික නැති වුණොත් ඵලය නැති වෙනවා. උච්චරයි ඇත්ත. ඒකෙන් හැම වෙලාවෙම බලනකොටම අපිට පෙන්වන්න පුළුවන් නම් ඇත්තම ඇත්ත බුදුදහම කියන්නේ සත්‍යයක්. ඒක තමයි ඇත්ත පැත්ත. අපි මේ ලෝකේ බොරුවක ඉන්නේ. ඇහැ නිසා, රූපය නිසා, චක්කු විඤ්ඤාණය නිසා මේ රූපයක් වෙනවා. රූපේ තමයි තියෙන්නේ. හැබැයි තියෙන දේ තුල රූපේ නෑ. මොකද? තියෙන දේ ඇති කරවන්න හේතු පැත්තේ තියෙන්නේ. ඇහැ රූපය. කණ්ණාඩිය වගේ තමයි. ඡායාව තමයි තියෙන්නේ. කණ්ණාඩියට වැටුණොත් ඡායාව තමයි අපිට පේන්නේ. හැබැයි පේන දේ තුල මූණ නෑ. හොඳට මතක තියාගන්න ඕනේ. පේන දේ මූණ තිබ්බොත් පවුඩර් ගන්න කන්නාඩිය ඈ. සිතසක සුපතට. ඒ වගේ ඇහැ රූප දෙක නිසා මේ රූපේ පේනවා. පේන දේ තුල රූපේ නෑ. ඒක දැක්කේ නෑ. පේන දේ රූපේ තියෙන හිඳයි අල්ලන්නක් මේ ඇත්ත වෙලා දඟලන්නේ. මේ තාක්ෂණය තියෙන්නේ ඒ මූලකමයි කරන්න. කෙටි කළා තව පැත්තකින් ගන්නවා. මේව පේනකොට ඇහැ නිසා, රූප නිසා, චක්කු විඤ්ඤාණ නිසා මේ රූපය පෙනෙනව නේද කියලා බැලුවහම මෝහක් තියෙන කෙනාට දැන් එයා හොඳට දැක්කා ඇහැ රූපෙට ගැටලා රූපය ඇහැට ගැටලා ඊට අනුගතව හිත උපන්න නිසා ඉනේ පේන්නේ කියනකොට මේ ධර්මතාවකේ ඵලයක් කියලා දකිනකොට පේන සිද්ධියට රූපේ කියලා අත දන්නේ නැහැ පෙනෙනවා කියන තැන නතර වෙනවා. දිට්ඨි දිට්ඨමත් දැකීම දැකීමක් විතරයි. දකින්න දේ තුල ආයමකුත් නැහැ. කෙරොල් හරියට මොකක් වගේද? චිත්‍රපටයක් බලනවා වගේ. අපි චිත්‍රපට බලන්න යනවානේ මොකද යන්නේ චිත්‍රපට බලන්න? ඇයි චිත්‍රපට බලන්නේ? යම් ආස්වාදයක් නේද නේ? ආස්වාදයක් නේද? හැබැයි බලන්න. ඒක පුළුවන් චිත්තපතිය දකින්ද දකින්න දෙට හිතන්න විතර. අල්ලන්න නම් ඇත්ත නෙමෙයි. තේනවා. ආ මේ ගාමිණ පොන්සකා මාළිනී පොන්සකා මේ ආවල් නිලිය බලන්නකෝ යාගේ ලස්සන කියලා විස්තර කර කර උන් තමයි අපි විචින්නේ. විස්තර කර කර විඳ හැකියි. හැබැයි ඒක අල්ලලා ගනුදෙනු කරන්න ඇත්ත වෙනවද? එහෙම එකක් නෑ ඒක චිත්‍රයක්. ඒක ඇතුළේ නැතුළේ දොරක් නෑ. එච්චරයි. ඒ වගේ ඇහැ රූපේ චක්කු විඥානයේ ගැටුණු නිසා රූපයක් වෙනවා. මේ රූපයක් පිළිනකම අපි හදාගන්නේ මොකටද? ඇයි රූපයක් බලන්නේ? පිළිනකම හදාගත්තේ. නිදින්ද? මනෝ විඥානේ මේ රූපයක් දැකලා සතුට වෙනවා අපි. කොහොමද සතුට වෙන්නේ? ලස්සන මල්වත්තක් නේ, ලස්සන දියල්ලක් නේ කියලා සතුට වෙනවා. ප්‍රශ්නකුත් නැහැ. හැබැයි සතුටු වෙන්නේ මොකේද? ඇහැයි රූපේ චක්කු යනසක් පෙනෙන දෙයකයි මට පෙනෙනවා රූපයක් පෙනෙනවා. පෙනෙන දේ තුල රූපේ නැහැ. හැබැයි පෙනෙන දේ ලස්සන මල් වත්තක් ලස්සන සතෙක් ලස්සන කුරුල්ලෙක් ලස්සන දියල්ලක් කියලා විස්තර කර කර ඉන්නවා. හැබැයි පෙනෙන විතරයි. ඒක ඇතුළේ ඇත්ත වෙන්නේ. ඇත්ත වෙනවා. ඒ ඇත්ත වෙනවා කියලා කියන්නේ අපේ මනසේ කෙලෙසයකටයි. මෙන්න මේ දර්ශනය ටික ටික ටික ටික වඩාගෙන වඩාගෙන වඩාගෙන ගියාම පෙනෙන සිද්ධිය ඇතුලේ ඇත්ත කරන සජීවී කම ගලවලා දානවා මනස. ගලවලා දානවා. හැබැයි අඛණ්ඩව මේ තුල ඉඳ වෙනවා. හොඳට මතක තබා ගන්නට ඕනේ ඇහැ නිසා රූපය නිසා චක්කු විඤ්ඤාණ නිසා රූපයක් පේනවා පේන දෙයට මම හිතනවා නේද කියලා ඇත්ත සිහි කරගන්න එක සන මාත්‍රයක් පරක්කු වෙච්ච ගමන් සංගල පේන රූපය. බැරි වෙලා ඔය ඇත්ත අමතක වුණොත් රූපම බල බලයි ඉන්නේ. ඔක තමයි ලෝකී කියන්නේ. ඔක කියනවා ආශ්‍රව. දැන් ඕගොල්ලෝ ශේක කියන්නේ හික්මෙන්නට ඕනේ. මොකද්ද? මොකේද හික්මන්නේ? රූපේ මායය. වේදනා සංඥා සංකාර විඥානේ මායය. ඒව නිසා තමයි මරණය හෝ මරණහම සමාන දුක ඇති වෙන්නේ. රූපය අහුවෙන්නේ නැති වෙන්න වේදනාව සංඥාව සංකාර විඥානේ අහුවෙන්න දෙන්නේ නැති වෙන්න. අල්ලන්න බැරි වෙන්න. මේ දර්ශනය තුල ඉන්න ඕගොල්ලෝ ටික ටික හික්මෙන්න ඕනේ. ඒ හික්මන එකට කියනවා සේක කියලා. රහතන් වහන්සේ හික්මලා ඉවරයි. රූප අහුවෙන්නේ නැහැ, ශබ්ද ගන්ධ රස පුත්ත හිස්සුන් කල්පනක් වගේ කළා. වෙනම සිද්ධිය ඇතුලේ ඇහැ රූප චක්කු විඥාන කියලා යමක් තිබුණා නම් ඒක අහුවෙන්නේම නෑ යෙදිලා. ඒකේ ප්‍රතිඵලය පේනකම් හේතු ටික පැත්ත අහුවෙන්නේම නෑ. කියන දේ තුල මේ ඇහැ මේ රූපේ කියලා පරිහරණය කරලපු බොරුව පුරුව ගෙවිලා. එයාට එයාගේ ලෝකේ ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය පොට්ටබ්බ කියන ටික තියෙනවද? තියෙයිද? මොකුත් නැහැ. රහතන් වහන්සේ නමක් කියන්නේ ditthi sutta mutta විඤ්ඤාත කියන ධර්ම කාරණකින් ජීවත් වෙනවා. මාළුන් පුදුත තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාළුන්ට යම් වෙලාවක ඔබට ධිට්ඨිය ධිට්ඨ මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං දැකීම දැකීමක් පමණක් වුමුත් ඇහිම ඇහිමක් පමණක් වුමුත් දැනීම නාසයට දිවට ශරීරයට දැනෙන දේ දැනීමක් පමණක් වුමුත් දැනගන්න දේ දැන ගැනීමක් පමණක් වුමුත් එකල්ලි ඒ අරමුණ ඔබේකවත් ඔබේ අරමුණකවත් නැහැ එහෙම දෙන්නේ නිර්මාණය වෙන්නේ නැහැ ඒ මොනොත් එකල්ලි ඔබ මෙලොවට අයිති නැහැ ඔබ පරලෝකයයි කියන්නේ ඔබ මෙලෝ පරලෝකයට අයිති නැහැ කියලා. මේ ලෝකේ කියලා මෙලෝටයි දෙයක් නම් ලෝකිතයි. එහෙම නැත්නම් පරලෝකයි දෙයක් තියෙනවනම් ඒකත් ලෝකිතයි. එහෙම නැත්නම් මෙලෝ පරලෝක දෙයකටයි දෙයක් තියෙනවනම් ඒකත් භවය කියලා හරි ලෝකිතයි. දැන් මේ ලෝකිතයි කිත් නැත්නම් පරලෝකිතයි කිත් නැත්නම් මෙලෝ පරලෝක දෙයකටයි කිත් නැති දෙයක් ලෝකයේ කියලා දාන්න පුළුවන්ද? බැහැ. එහෙනම් රහතන් වහන්සේලා දැකලා අහලා දැනিলা දැනගෙනත් තියෙනවා. ඒවට හිතලා කියලා කරලත් තියෙනවා. ලෝකෙදි ඉඳලා තියෙනවා. ලෝකෙනොත් මිදුලා නැද්ද? ඇහැ රූප පරිහරණය කරන්නේ ඉඳලා තියෙනවා. නෑ. ඇහෙන් රූපයෙන් චක්කුඥානෙ මිදිලා ඉන්නේ. මේ ලෝකෙ තුල හැමදාම පැවතුණු පවතින ඒ ලෝකයා හැමදාම නොදැක්ක ඇත්තෝකයි. ඔය ඇත්ත නොදැක්ක නිසා රූපේ නැමැති මායාවේ වේදනාව නැමැති සංඥාව නැමැති සංකාර නැමැති විඥානය නැමැති මායාවේ ඇලිලා බැඳිලා ජරා මරණ දුක් විඳින නැවත නැවත සසරට යන ලෝකයා කෙරේ මහා අනුකම්පාවෙන් ඒ මායාවෙන් ගලවලා දාන්න මායාවෙන් මුදව ගන්නයි බුදුජානක පහළ වෙන්නේ මායාවට යටත් නොවුණු මායාවේ වසඟේ පවතින්නේ නැති මෙන්න මේ දර්ශනය අල්ලා දෙන බුදුදන් වහන්සේ. අමත භාගී අමුතු දර්ශනය. හැමදාම අපි තුල පැවතුනා පවතුන ආපියේ හිතුව හිතලවත් තියනවා. හරියට ඕගොල්ලෝ මෙන්න මේ ටික හිතලා බලන්න ඇහෙනකොටම කනයි ශබ්දයයි සෝත විඥානය නිසා මට ඇහෙනවා. මට ඇහුණු දෙයට හරි ලස්සන සින්දුවක් නේ කියලා අහනවා. මට ඇහුණු දේ විඳිනවා. ඕගොල්ලෝ හැම වෙලාවෙම විඳලා තියෙන ඕගොල්ලන්ට ඇහුණු දේ නෙමෙයි කියලා බලන්න. හරි ලස්සන සින්දුවක් කියලා ඕගොල්ලෝ විඳින්නේ ඕග බහැර සද්දයක්ද ඕගොල්ලන්ට ඇහෙනකමද විඳින්නේ කියලා බලන්න. ඇහෙන්න කනක් උපකාර වෙලා සද්දයක් උපකාර වෙලා හිතක් උපකාර වෙලා ඇහෙනවා. සම් අනේ ලස්සන සින්දුවක් නේද කියලා අහන දෙයට කන නමාගෙන ඉන්නවා. ඒ කියන්නේ විඳිනවා අපි. හොඳට බලන්න විඳින්නේ අහන දෙ නෙමෙයිද කියලා. අහන දේ ඇතුලේ කන ශබ්ද තියෙනවද? සෝත විඥානේ තියෙනවද? කනයි ශබ්දයේ සෝත විඥානේ නැතිව මොකද වෙන්නේ? ඇහෙන දේ වෙනවා. අපි ඇහෙන දෙයට හිතනවා කියනවා කරන්නේ. යථාර්ථය ඒකම නොදකිනවා. ඇහෙන ගානේ ලස්සන සින්දුවක් ඇහුණාක් පතන අමරදේව සින්දුවක්ද කොහේ නන්දාමාලගේ සින්දුවක් අන්න අතෙන්ට ගියොත් මුදට ඇහෙනවා කියලා කියන්න තලුත් වෙනවා ඈ එතකොට අපිට හැම වෙලාවෙම සින්දු වේවා ශබ්ද වේවා හම්බෙන්නේ නැහැ අපිට හම්බ වෙන භයානකම තැන අපිට හම්බෙන්නේ සත්‍යයක් බලන්නකො සද්දේ කියලා තනි කරලා ගන්න පුළුවන්ද කියන එක. කනක් නැතුව හිතක් නැතුව දෙලින්ම සද්දයක් ඔයගොල්ලන් විඳින්න පුළුවන් නම් අන්න සද්දේ කිව්වට සාධාරණයි. නේ? පුළුවන් දෙයක් නෙමෙයි. බෑ. එහෙනම් කන ශබ්දේ කනට ගැටලා කන ශබ්දයට ගැටලා හිත ඊට අනුගත වෙයිදලා ඇහෙනකොට එහෙනම් අපි විඳලා තියෙන ඇහෙන කමනක් අපිට අහු වෙලා නැහැ මොකද? කන සද්දසුත් රහතන් වහන්සේ හොඳට අහනදී අහලා තියෙනවා. අහන දෙයට හිතලා කියලා කරලා තියෙනවා. ලස්සනයි නම් ලස්සන සින්දුවක් කියලා කියන්න පුළුවන්. ඒත් මායයට අහු වෙලා නැහැ. ඒත් මායයාගෙන් වෙන්නේ ලෝකයා කනේ ඇලිලා, ශබ්දේ ඇලිලා, සෝත විඥානේ ඇලිලා විඳිනවා. ලෝකයක් විඳින්නේ සද්දෙම තමයි. මේ කන මේ කනට එන ශබ්දය කියලා එක බදාගෙනම විඳිනා ලෝකය. රහතන් වහන්සේත් ඒ විඳපිට එකමයි විඳලා කියන්නේ. හැබැයි ඒකෙ නෙදී. ලෝකයා මේ රූපේ කියලා මේ රූපේ නිසා එන වේදනාවක් රූපේ විඳිනවා ඒක දැඩි දැඩිලා. රහතන් වහන්සේ ඇහැ නිසා රූපේ නිසා චක්කු විඤ්ඤාණ නිසා රූපේ පේනවා. කියන තරකේ ඉඳගෙන විඳිනවා. ඒ රූපෙම විඳිනවා හැ රූපයක් නියන නිදි. ඔන්න ඔය වගේ සාක්ෂණයක් තියෙනවා. දර්ශනයක් තියෙනවා. මෙන්න මේ ටික අපිට අත පුරා ගැඹුරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් වැඩට යද්දී වාහනයක යද්දී ජී අතුකාද්දී වළම්පිකන් ටික හොදද්දී මිදුල අතුකාද්දී සුද්ධි පිළිතික හොදද්දි හැම වෙලාවෙම පෙනෙන ඇහෙන හැම තැනකදීම රූපය අනුව යන්න බැරි වෙන්න, ශබ්දය අනුව යන්න බැරි වෙන්න, ගන්ධය අනුව යන්න බැරි වෙන්න මේ හේතු ටික නිසා පෙනෙනවා, පෙනෙන දෙයට හිතනවා, කියනවා, කරනවා නේද කියලා පෙනෙනවා. රූපය දානුව හේ පෙනෙන දෙයට යටි. උඩින් කියන්නේ උඩින් තිබ්බොත් අහු වෙනවා මාරයක්. ඇතු කිසිම දෙයක තාම ලොකු අර්ථයක් නැහැ. Taman දන්නවා මෙහෙම දකින්නකොටම නුවණක් නැතුව දකින්න ගියොත් මායාවෙන් දෙරෙන්න තේින්නම රූප වෙනවා. ඒ හින්දා ජීරව කියනවා වගේ නිකම් වැඩක ඈ නිසා රූපය නිසා චක්කු විඤ්ඤාණ නිසා මේ තේනවා තේන දෙයක මම හිතනවානේ. තාම ලොකුට අර්ථයක් නැහැ. ලොකුට දැන් ඒ වුණත් මේ වචන මෙහෙම යනකොට නීවරණ ධර්ම අනුවල මේ වචන ටිකේම හිත නුවණ තියා බහිනවා. ඇහැ නිසා රූපය නිසා චක්කුන් නිසා පේනවා කියනකොට පේන දේ තුල මේ හිතු නෑ කියන එක දුරට මනසට වදින දවසක් තියෙනවා. මේ මේ පේන දෙක හිතන්නේ කියන්නේ කරන්නේ කියලා දකිනකොට පේන්නේ රූපේ කියලා අජ්ජෝසාය චිත්තයකට බැසගෙන ඉන්න බැරිකම තමන්ට හොඳට ඇඟට දැනෙන්න දැනෙනවා. එදාට රූපය ඇතුළට ගිහිල්ලා මේ පෙනෙන දේ ඇතුළට ගිහිල්ලා දරුවාමල දුකට කෑගදා විලාප දීලා අඬනකොට මව්මල දුක ඇහෙන් බලාගෙන අඬනකොට මෙයා පැත්තකට වෙලා ඉඳගෙන අනේ දුකෙන් මම මිදුණ නේද කියලා විරාග මනසකින් දකින. අඬන්නේ නැති. එළපෙන්න. ඇයි එයාට එහෙම දුකක් එහෙම එකක් නැහැ කියන දේ ඇති. ඉතින් විශාල අර්ථයකට අරගෙන යනවා. ඉතින් මට ඕනේ මෙන්න මෙහෙම ටිකක් කියනවා මෙන්න මේක කියලා දෙන්න. අමතක වෙයි. ගොඩාක් අමතක වෙයි. ඒ කියන්නේ පරණ පුරුද්දට පේන්නේම රූප වෙයි. හැබැයි දවසට එක දෙක අරමුණු දෙක තුනක්වත් බලන්න අමතකම ඒක වඩා පුළුවන් නම් හොඳයි. මේ ඇත්ත පෙන්වන්න විරව කියනවා වගේ එහෙම හිතාමතාම යමක් දිහා බලන ඇහැයි රූපයයි හිතයි නිසානේ මේ පේන්නේ. පේන දෙයකනේ මම මේ දික්තිය බලදක කියලා හිතුවේ. ඇත්තම දේ තමයි. ඇහැ රූපේ චක්කු විඤ්ඤාණ ඇතුළු පේන දේ නැති වෙනවනේ කියලා හිතන්නේ. තව යමක් දකිනකොට ආ එහෙනම් දැන් ඇහැ වෙන රූපයකට ගැටිලා හිත ඊට අනුගත ඉපදුලා දැන් මේ පිනෙනකම හැදිලා තියෙන්නේ. එහෙම පිනෙනකම දෙයකනේ මම හිතන්නේ මේ පඩි පෙළ කියලා හිතුවා. කාලයක් යනකොට ඕගලන්ට තේරෙයි ඇහැ කොච්චර වේගෙන් අනිත්‍ය වෙනවද රූපය කොච්චර වේගෙන් අනිත්‍ය වෙනවද චක්කු විඥාන කොච්චර වේගෙන් අනිත්‍ය වෙනවද කියලා මේ නානත්වයට පෙනෙන ගානයක් ගානේ තේරෙයි හිත මොනතරම් වේගෙන් අනිත්‍ය වෙනවද කියලා රූපේ චක්කු විඥානේ මොනතරම් වේගෙන් අනිත්‍ය වෙනවද කියලා දැනේ බුදුහාමුදුර අහන්නේ මහන්නේ ඇහැ නිත්‍යද අනිත්‍යද රූපේ නිත්‍යද අනිත්‍යද චක්කු විඥාන නිත්‍යද අනිත්‍යද කියලා එනිසා එයා ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කියන්නේ. ඒව පිළිලා ඒව අහුවෙලා ඒව අල්ලගෙන එහෙම නෙමෙයි. ඵලය දිහා දැකලා. මේ බලදකපත් වෙනවා. මට තේින්නේ මට නෝනයි. හරි යතන ස්විච් එක දාලා තමයි. හත් වෙන දිහා බලලා දන්නවා ස්විච් එක දාලා කියලා. නිවෙනකොටම දන්නවා කවුරු හරි කෝක් කළා. හේතු ටික දකින්න ඵලෙයි. පේනකොටම දන්නවා ආ මේ හේතු ටික ඉඳලා තමයි පේන්නේ වෙන දෙයක් පේනකොටම දන්නවා අර ටික පේන්නේ නැහැ කියන්නේ එහෙනම් මේ හේතු ටික නිරුද්ධ වෙලා කියලා එතකොට අපි විඳින ස්පර්ශයේ සැපේ මෙච්චර අනිත්‍යද කියලා පෙනේ ස්පර්ශ වුණොත් විතරයි අපිට සැපයක් එන්නේ ඇයි ඈ රූප චක්කු විඥානය කියන තුන් දෙනාගේ එකතුව කියනකම් මේ අරමුණ විඳයි හැබැයි හැරුපු චක්‍රිය නැති වෙනකොටම ඒකෙන් ආස්වාද වෙනවා. එතකොට ඕගොල්ලන්ගේ අවධානය යන්න ඕනේ ප්‍රධානම කාරණා දෙකක් තියෙනවා මේ මම කතා කරන දර්ශනය. එකක් තමයි ඇහැ රූප චක්කු විඥානය නිසා පෙනෙනවා කන ශබ්ද සෝත විඥානය නිසා ඇහෙනවා. හේතු ටික නිසා පෙනෙනවා ඇහෙනවා කියන ඵලයක් ඇති වෙනවා. ඵලය තුල හේතු නැහැ. පෙනෙනවා කියන සිද්ධිය තුළ ඇහැ රූප චක්ක විඥානය නැහැ ඇහෙනවා කියන සිද්ධිය තුළ කන ශබ්ද සෝත විඥානය නැහැ එහෙනම් පේනවා කියන සිද්ධිය තුළ රූප නැති වෙච්ච ගමන් ඔයගලන්ට නැති වෙනවාද දේවල් දුරවල් යාන වාහන ඉදකඩම් මිල මුදල් දුවා දරු මොකද ඕවා රූප ගයක් කියන රූපයක් ඉදකඩම් මිල මුදල් දුවා පුතා කියන රූප පේන සිද්ධිය තුළ රූප නැහැ එන අර එකක් ශුන්‍යයි. සම්පූර්ණ ශුන්‍යතාවයක් ඒකෙන්ට ඔයගොල්ලෝ ගේන මේ දර්ශනය. අදට ඕනේ ඇහැ රූපේ චක්කු විඤ්ඤාණ නිසා පේනවා. පෙනෙන සිද්ධිය තුළ ඇහැ රූපේ චක්කු විඤ්ඤාණ නැහැ. හේතු ටික ආන නිසා ඵලයක් අටගත්තා. ඒක නැතුව ඵලය නැති වෙනවා. එක. දෙක. මට පෙනෙන දෙයකට මට ඇහෙන දෙයකටයි මම හැම වෙලේම හිතින් ජීවිතින් කරලා තියෙන්නේ. බහැර දෙයකට නෙවෙයි. එතකොට ලෝකෙම බබයක් වුණ ශරීරය. ලෝකයේ යෝක ඇති වෙන නැතිවම බබයක් වුණ ශරීරයෙන් දෙනවා. තමන්ටම හේතු ටික නිසා පේනවා පේන දේ තමන් හිතලා කියලා කරලා තියෙනවා. තමන්ට ඇහෙනවා ඇහෙන දේ හිතලා කියලා කරලා තියෙනවා. ඔගලන්ට කවදාවත් පිහිච්ච දෙයකට අමතරව හිතලා කියලා කරලා තියෙනවද? ඔගලන්ට ඇහිච්ච දෙයකට අමතරව සබ්දයක් ගැන දන්නවද ඔයගොල්ලෝ? නෑ. එහෙනම් පෙනුණු හැම දෙයක් ගැන වග බලාගත්තා නම් ඇති. පෙනුණු හැම දෙයක් පටිච්ච සමුප්පන්න බව දකින්නේ. සත්‍ය නැතිනු නැති වෙන බව දකින්නේ. නිවන. ඇහැ රූප හම්බ වෙන්නේ, කන ශබ්ද හම්බ වෙන්නේ. එතකොට රහතන් වහන්සේ ඇහැ පරිහරණය කරනවා, රූපය පරිහරණය කරනවා, පංචපාදස්කන්ධය පරිහරණය කරනවා, ලෝකේ ඉන්නේ කියනකොට මේ සම්මාදිටිය උණුසුමක් වෙනවා කියලා හිතනවා. සම්මාදිටිය උණුසුමක් තියෙන්නේ මේ හේතුඵල ධර්ම දන්න කමේ උමසුමුවක් තිබුණොත් කියයිද කියන්නේ. රාතන් වහන්සේ නෙළුමක් වගේ ලෝකෙ මෙන්නවා ලෝකයල්ල බඳන ඇහැ රූප චක්කු විඥාන කියන කිතේම ඉපදිලා ඒකම හැදිලා වැඩිලා අන්තිමට ඒකෙම මිදිලා ඉන්නවා ඒක ගෑවෙන්නේ නැතුව පිනෙනවා ඒ ටික නිසා හටගත්ත පිනෙන ඇහෙන දේත් එක ගම්දුණු කරනවා අර ටිකෙන් මිදිලා මේ පෙනෙන මේ තාක්ෂණය මේ විද්‍යාව වර්ධම තුනේ බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ නැත්තම් අපිට ඇහැ පරිහරණය කරන රූපය පරිහරණය කරන කන පරිහරණය කරන ශබ්දය පරිහරණය කරන මානසික මට්ටමේ ගැලවෙන්න බෑ ගලවන්න ක්‍රමයක් හැමදාම අපි තුල පැවතුණු පවතින අපි නොදකින මෙන්න මේ ඇත්ත හෙලි කරලා අපිට දුන්නා මෙන්න මේක වාසය කරගන්න කියනවා මායයට අහු වෙන්නේ නැහැ මායя කියන්නේ දැනෝ ditta ධම්මව අජරාමර වෙනවා. සෝපවිශේෂ නිබ්බාන. උපවිශේෂයක් වෙනවා. මොකද දිට්ඨි සුත් මුත් විඤ්ඤාත කියලා උපවිශේෂයක් තියෙනවා. හැබැයි පංච උපාදාන ස්කන්ධ දුකෙන්ම මිදිලා. දුක ඇති කරන සීල තණ්හාවෙන්ම මිදිලා. ලෝකෙන් මිදිලා. ආශය කරනවා. මේ දිට්ඨි සුත මුත විඤ්ඤාත කියන මේ ධර්මතාව ටිකත් අතහැරන දවසක් එනවා එදාට ඒ දීර්යයන් වහන්සේ පහනක් නෝනා වගේ වෙනවා. ඉතින් මෙන්න මේක තමයි මට කියලා දෙන්න තියෙන්නේ. මේක අද මම කිව්වට තේරුනේ නැත්නම් මොකද්ද අමුතු එක කාමුදුව කිව්වනේ මොකද්ද ඒක කියලා හොයන්න ඕනේ කියන අදහසක් ඇති කරගන්න. යම්තම් තේරුණා නම් තේරුණු ටික නැවත නැවත හිතේ හිතේ ආවර්ජන කරනවා. ඕගොල්ලන්ට ඒ කියන්නේ අශේක කියන රහතන් වහන්සේ හික්මලා ඉවරයි. ශේක කියන්නේ හික්මනවා. එහෙනම් මේ දුක ගෙවා ගන්න දුක ඇති කරන තණ්හාව නැති කරන්න ඕගොල්ලෝ හික්මෙමින් ඉන්නවා නම් තමයි ශේක කියන්නේ. වෛද්‍යවරයෙක් හරි කියන්නකෝ. දැන් වෛද්‍ය විද්‍යාවට ඇතුළත් වෙලා ඒ ශාස්ත්‍රය ඉගෙන ගන්න ඉන්න කෙනාට ශිෂ්‍යයා කියනවානේ. ඉගෙනගෙන ඉවරනම මොකද කරන්නේ? ડોක්ටර්. ඒ වගේ රහතන් වහන්සේ කියන්නේ දුක දුකෙන් මිදෙන්න දුක ඇතිකම තණ්හාව නිරුද්ධ කරන්න හික් මෙවි හික් මෙවි ඉන්නවා අශේක හික් වෙනවා රහත් වුණා කියන්නේ ડોක්ටර් හික් නෙවෙයි අශේක දැන් හොඳට බලන්න මම දවස පුරාවක මම ශේත ප්‍රතිපදාවට අයිතිද මම ශේත කෙනෙක්ද මම දුකෙන් මිදෙන්න දුක ඇති කරන තණ්හාව අයින් කරන්න හික්මෙවිද ජීවිතේ ඉන්නේ කියලා බලන්න. Tamanට බැලුවද තමන්සේක දැනන්ද කියලා. ලෝකයට අයිති නැති බීමක් ඕගලන්ට දීලා තියෙනවා. ඒකට කියනවා සේක භූමිය කියලා. ලෝකයට අයිති ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය පොට්ටබ්බ ඔක තමයි ලෝකයට අයිති. ඕගලන්ට දීලා තියෙනවා. මේ හේතු ටික නිසා දිට්ඨි සුත්ත මුත විඤ්ඤාත කියන ධර්මතා ටිකක් තියෙනවා. හේතු ටික නිසා පෙනෙනවා. හේතු ඒ පෙනෙන දෙයයි හිතන්නේ කියන්නේ කරන්නේ. ඇහැ රූප චක්ඤ්ඤ හේතු ටික නැතුව පෙනෙන්නේ නැතුව මෙන්න මෙහෙම හික්මෙන්ද කියලා ඔයගලන්ට පුළුවන් දීලා තියෙනවා. ඔන්න ඔය ටිකේ ඉන්නකොට ඇහැ රූප චක්ඤ්ඤානේ කියන ටික දැනීම ඇතිකරන්න හේතු වෙලා යෙදලා හින්දා ඒක අහුවෙන්නම නැහැ. ඊට පස්සේ ඒ ටික නිසා පෙනෙන දේ ඇතුලේ ඇහැ රූප නැති නිසා එහෙම මෝඩකම් මොකක් නැහැ. දෙපැත්තෙන් ඉපදුනොත් අවු වෙනවා අපිට. මායя. එයා හැම වෙලාවෙම රූපය අහුවෙන්නේ නැති වෙන්න වේදනා සංඥා සංකාර විඥානය අහුවෙන්නේ නැති විදිහට තණ්හාව උපදින්න තියා තණ්හාව උපදින රූපයක්වත් අහුවෙන්නේ නැහැ නේ. රූප ඇහැ හෝ අහුනොත් රූපය හෝ අහුනොත් කන හෝ ශබ්දය හෝ අහුනොත් තණ්හාව ඇති වෙන්නේ. දැන් සංහාව නැති කරනවා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ඇහැ තියෙද්දි සංහාව නැති කරලා ඉන්නවා නෙමෙයි. සංහාව ඇතිකරන්ද හේතු වෙන ඇහැවත් අහු වෙන්න දෙන්නේ නැහැ. අසුචි ටිකක් තියෙනවා වැඩි කොටක. අසුචි ටික අයින් කරන්න කියලා මෙහෙම කළා අල්ලා ඉසි කරන්න හැදුව මොකද වෙන්නේ? ඉස්සෙල්ලාම අසුචි ටික ගෑවිලා අතේ දුන්නටත් වඩා ජරා වෙනවා. අපි මොකද උගන්නේ? සවලක් හරි මොකක් හරි අරගෙන අසුචි ටික අයින් කරන්නේ. අසුචි ටික තියෙන වැලි ටිකත් එක්කම අයින් කළා. යටින්ම කබල ගන්නනේ. ආය අසුචි ටික නෙවෙයි ඒක එක්ක තියෙන වැලි ටිකත් එක්කම අයින් කරනවා. ඒ වගේ තණ්හාව කියන එක අසුචි ටිකක් වගේ. ඒක ඇති කරන් තියෙන වැලි ටිකත් එක්කම ඇති අයින් කරනවා වගේ ඒක ඇති කරන් තියෙන රූපය, වේදනාව, සංඥාව, සංකාර විඥානෙත් එක්කම කලවලා දානවා. ඇහැ රූපය, චක්කු විඥානෙත් එක්කම අයින් කළා දානවා. එතකොට තණ්හාව නැති කළා ප්‍රහාණය කළා. මුල් හිඳලා දැම්මා. හිස්සුන් තවකඳක් වගේ කළා. මතු නූපදින ස්වභාවයෙන් පත් කළා යන ධනෙට කියනවා. එදා ඉඳන් එයාට ආ පුතජයන්ගේ සාධාරණ නෝමුවක් තියෙනවා. ඒක තමයි ශේක භූමිය කියලා. එයා දන්නවා ලෝකේ මායයට අහු නොවි ලෝකයට අහු නොවි ජීවත් වෙන්න පුළුවන් තැනක් දන්නවා එයාලා. ඒ තමයි ශේක බිම හැම වෙලාවෙම වැඩ කටයුතු කරද්දී ඇහැ රූප චක්කු විඥානය නිසා පෙනෙනවා බයයි එයා පෙනෙන්නේ ඇතුලේ රූප කියලා අහු වුණොත් දුක එනවාමයි දුක ඇති කරන සංහාවේ නිදෙන්න බෑමයි මොකද රූප කියලා අහු වුණොත් දරුවගේ මූණ පෙනේ හතරම් රිදී මුතු මැණික් පෙනේ ආයේ ඒව පෙනෙද්දි සංහාවයෙන් කරනවා කියන එකක් බෑ ඒ නිසා රූපය අහුවෙන්න දෙන්නවනේ. එයා තාම යටට හැම වෙලෙම. ඇහැ නිසා, රූපය නිසා, චක්කු විඥාන නිසා රූපයක් පේනවා. එතකොට මුදට අර විදිහට බලලා පේනවා කියනකොට පේන දේ හේතු වෙලා මේකේ ඵලය ඇතුලේ ඒව නැහැ. පේන දේට මම විච්‍ය කියලා කියනවා නේද? හේතු ටික නැතිවෙනොත් නැති කොහොම කොහොම ටික ටික ටික ටික හිටිනවා. ආය අමතක වෙලා යනවා. ආයෙත් අතහරින්නේ ඇහෙනකොටම කනයි ශබ්දයේ සෝත විඤ්ඤාය නිසා ඇහෙනවා. මට ඇහෙන දෙයට බල්ලෙක් කෑ ගැහුවා කියලා හිතනවා නේද කියලා හොඳට බලනවා මොකද? එයා දන්නවා ශබ්දය අහුනොත් ආය සංහාව නතර කරනවා කියන එක වෙන්නේම නැහැ. ශබ්දා ශබ්දයේ කියන එක මොකක්ද අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, රෝගයක්, කුලක්, ගඩක්, හතුරෙක්, වදකේ දුක දුකට මුල සර්පේ කැටිරක් වෙනවා පංචපාදස්කන්ධය. සද්දය කියන්නේ ඉච්ඡර භයානක එකක් කියලා දක්වනවා. ඒ හින්දා ගලවා ගන්න බැරි සංයෝජන හදනවා. මේ මගේ දරුවා, මේ මගේ දුව, මේ මගේ පුතා, මේ රත්තරන්, මේ විදි, මේ මගේ අතපය කියලා. අපි මරුණත් මේව නම් අයින් කරන්න එපා කියන විදිහට බැඳීමක් අපි ඇති කරනවා. රූපේ, සබ්දේ කියන බය නැත්නම්. ඒ හින්දා මෙයා බය මොකකටද රූපෙටයි. ශබ්දෙටයි ගන්ධෙටයි බය. කාමයේ තියෙන භයානකම කාමනීයකම බඳවනකම ඒකේ. ඒ බැඳුමින් බැඳුණු කෙනා ඉපදෙමින් නැරෙමින් නැරෙමින් ඉපදෙමින් අනන්ත අපරිමාණ සංසාරය යනවා. මේ මගේ දරුවාමයි කියන තැනින් බැඳුනේ. ඒ පොඩි බැඳීම කොච්චර වරදක්ද සසරට සාපේක්ෂව කෙල්ලවරක් නැති සසරක ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් දීර්ඝ සංසාරකයන්. ඒක තමයි. ඒ හින්දා එයා හික්මෙනවා පුළුවන් තරම්. මොකේද? රූපේ අනුව රූපේ අහු නොවෙන්නේ, සබ්දේ අහු නොවෙන්නේ. රූපේ කියන්නේ හලාහල දිසක්, සබ්දේ කියන්නේ හලාහල දිසක් පිටිට එයා දකින්නේ. ශේත එයා හික්මෙනවා. කන ශබ්ද සෝත විඥාන නිසා ඇහෙනවා ඇහෙන දෙයක හිතනවා කියනවා කරනවා නේද මොකද එතකොට ඇහෙන දේ ඇතුළට ශබ්ද දාන්න බෑ ඇහෙනකොට ශබ්ද කියලා යන්න බෑ අර විදිහට උපාය මේ කරන්නේ මොකද ඒ හින්දා ඉස්සර ශබ්දවල හේතුව කනයි ශබ්දයයි සෝත විඥානය නිසා ඇහෙනවා මොකද එහෙම නැති වෙච්ච ගමන්ම ඇහෙනකොට ශබ්දය කියලා පයින්නවා මායාවේ පැත්තට යන නිසා ජීවත් වෙන හානිය දකින නිසා කියන්න දෙන්නේ ඔන්න ඔය විදිහට හිටෙන්න තැනක් ඕගලන්ට තියනවද කියලා බලන්න. තියනවා නම් බය නැතුව කියන්න මම සීක කෙනෙක් කියලා. මම පුතග්ජන භූමියේ ඉක්මවා සිටපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයට උම්මක්කාර වෙච්ච හික්මෙන කෙනෙක් ශිෂ්‍යයෙක් දැන් යා. දුක දුරු කරන්න සංහව ගෙවා ගන්න හික්මෙන කෙනෙක්. එයාට හැම වෙලේම වැඩක් තියෙනවා මොනවා හරි. මොකක්ද? රූපේ, ශබ්දේ, ගන්ධේ මාරය. ඕවාම ඔබ දෙරෙන්න බෑ. ඒකට යම් නැතුව ඉන්න මෙන්න මෙහෙම හිතෙන්න ඕන. රහතන් වහන්සේ කියන්නේ හිතන ඒවා ડોක්ටර්. කෙනෙන සිද්ධියත්වේ රූප, ශබ්ද බලපු කුරුවක් කියනවනම් දෙවිලම ගිහිල්ලා එන ඒවා නැහැ. ඵලයේ ඇතුලේ රූප, ශබ්ද පේන්නේ නැහැ. මේ හේතු ටික නිසා පෙනෙනවා හේතු නැතුව නැති වෙනවා කියලා හේතුඵල ධහමත් හේතුඵල නිරෝධ ධමයක් දකිනවා ආශ්‍රවක්ෂය. මේකට කියන්නේ පෙනෙන සිද්ධිය අතුව රූප ශබ්ද බල පුරුව විරුවා කියන ආශ්‍රවක්ෂය. එහෙම වැරද්දක් නැහැ. එච්චරයි. ඒ ආශ්‍රව නැති වුණා කියලා කියන්නේ රූපේ ශබ්දේ ගන්ධේ අහුවෙන්නේ නැහැ කියන්නේ. ඒ අහුවෙන්නේ නැති දුව පුතා අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් ඇලදොල ගංගා ඕවා තමයි අයිති. මොකද ඕවා ඔක්කොම රූප. රුපියක් හම්බුනොත් මම මගේ පුතා මේ මගේ අම්මා මේ මගේ තාත්තා මේ මගේ කාර්යය මේ මගේ ගෙදර කියලා කියන්න වෙන්නම රුපියක් හම්බුනොත් රූප වලමයි තියෙන්නේ ඔය බඩු මුට්ටු තියෙන්නම රූප වලමයි රූප නැති තැනක ඕවා නැහැ මේක හරි පුදුම තාක්ෂණය මේක අද්භූත ආශ්චර්යමත් ධර්මයක් කියලා කියන්නේ මේ සාසනය ඇත්තටම එහෙම ධර්මයක් මේ ලෝකයා මෙච්ච කොච්චර විදින ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් කියලා මේ ඔක්කොම එක පොඩි දර්ශනයකින් තුන් භූමිය අනුගේ සියලුම සංයෝජන මේ විතරක් නෙමෙයි දෙවියන්ගේ දිව්‍ය ලෝකේන තණ්හාවත් අයින් කරනවා බ්‍රහ්මයන්ගේ බ්‍රහ්ම සම්පත්තිය වල දින තණ්හාවත් අයින් කරනවා ආරෝග්‍ය බ්‍රහ්මයාගේ ඒ සම්පත්තිය වල දින තණ්හාවත් අයින් කරන මේ චූටි දර්ශනය මෙතන ඉඳලා අනන්ත සංසාරේ දැනෙච්ච ඒ දුක මෙයා මොනින් ගෙවා ගන්න. අනන්ත ජාති සංසාරේ මේ ජීවිතේ උපන්න දවස් ඉඳන් මැරෙනකම් අපි කලේ දුක ජීවිතෙන් අයින් කරන සැප සතුට දෙක ලං කරගන්න උත්සාහවත් වෙන එක ඒක බැරි වුණා බුදුරජාණන් වහන්සේ නිවැරදිව දුකෙන් ජීවිතෙන් අයින් කරන්නේ සැප සතුට දෙක ජීවිතේ ලං කරගන්නේ කොහොමද කියලා පෙන්වුවා මෙන්න මේ දෙන්න පූජියේ හික්මිලා හික්මෙනවා රහතන් වහන්සේ කියන්නේ දුක ජීවිතෙන් අයින් කරගෙන සැප ජීවිතේ ළඟා කරගත් එකට නේද සමපුත්තමයි. අද රහතන් වහන්සේලා නැත්තේ එහෙම හික්මන අය නැති නිසා. සේකය නැති නිසා. කාටද සේක ප්‍රතිපදාවක් තියෙන්නේ? දක්ක වෙන දක්කින අහන හැම තැනකම මම මේ විදිහට හික්මෙන්න ඕනේ මේ වැරද්දට යන්නේ නැතුව කියලා තමන්ට හික්මෙන්න නිමිත්තක් තියෙනවද කාටද? නෑ. ඉතින් සීකය නැති හින්දා රහතන් වහන්සේලා නැහැ. අද සීක ප්‍රතිපදාව පටන් ගන්නවා. හික්මෙන්ද ගොසේක කෙනෙක් හැටියට. අසේක අය දිවි වෙන්නේ නැද්ද කියලා ડોක්ටර්ස්ලා ඇති වෙන්නේ නැද්ද කියලා. රහතන් වහන්සේ. වෙනවම. සුබද්ද මනාවකට පිළියෙත් පිළිවෙත් මේ ලෝකේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියන්නේ. රහතුන්ගෙන් හිස් නොවෙන්නේ මේ රහතන් වහන්සේලා පහළ නොවන කාලයක් ඉඳන් නෙමෙයි. ඒ විදිහට ඉක්මෙන්න තියෙනවා. ඉක්මලා බලන්න. ඉතින් ඕගොල්ලන්ගේ නිදී මේ ජීවිතේ මහා ගන්න මේ දේශනාව හේතුඵල ශ්‍රේණිය වේවා කියලා අවසන් කරනවා. ඉතින් අද මොකේරුණත් මේක අතහරින්න එපා. ඒකාන්තයෙන් අමෘතයට නම මේ අද පිළිසිදු නිවන මම ඔයගලන්ට කියලා දුන්නේ. ආයතන දෙකක්. ඒ හින්දා මේ ජීවිතයේදීම ශීත භූතෝස්නේ භූතෝ මම නිවුනේ විසිරියේ දෙමි කියලා තැනකට යන්න පුළුවන්. කිසිදු වෙහසක් නැතුව අම්මට පුතාට පුතාට අම්මට කියන දෙදීමට හැරෙනවා. ලෝකේ මවට පුතා අහිමි වෙන පුතාට මව අහිමි වෙන තාත්තට දරුවා අහිමි වෙන දරුවට තාත්තා අහිමි වෙන දවසක් එනවාමයි දුක්ඛම වෙනවාමයි. හැබැයි මේ දර්ශනය අම්මට දරුවා අහිමි වීමේ දුකවත් දරුවට අම්මා අහිමි වීමේ දුකවත් පියාට පුතා හින්වීමේ දුකට පුතා පියා හින්වීමේ දුක උරුම කරවන්නේ නැතුව සංවේදන කරනවා. මං කාටවත් අසාධාරණය කරන්නේ මං කරන්නේ මට රූපයක් පේන්න කොහොමද ඒක නැති වෙන්න කොහොමද කියලා බලන්න. Tamanට රූපයක් පේන්න කොහොමද ඒක ඇති වුණේ කොහොමද නැති වුණේ කොහොමද කියලා බලන එකට බලන්න බලනවා කියන එක අපි කාටවත් අසාධාරණයක් කරනවද? අවලක් කළා තියෙනවද? ඒ කියන්නේ මට සද්දයක් ඇහෙන්න කොහොමද ඒක ඇතුලේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලානේ මම බලන්නේ. ඔච්චරයි කරන්නේ. හැබැයි ලෝකයට ඉක්මවා ගන්න බැරි සංයෝජන ගැවිලා යනවා. සත්‍තට වන භව දුකට වේදනාතර උදාහරණ කියන්නේ ලෝකයේ සත්‍යයට වෙන භව දුකට හොඳම සල්ලි වෛද්‍යවරයා කෙනෙකුට කටුවක් හරි උලක් හරි ඇනිලා තිබුණොත් ඕක ගන්න ගියෝ පාගන්න ගියෝ කුල ඇනුවකනොත් විදෙනවා ඒක ගන්න අදින්න ගියාමත් විදෙනවනේ නමුත් ඇල්පෙනති කුඩකවත් විදීමක් නැතුව අපේ ජීවිත පසා කරගෙන යන්න ඇහිලා තියෙන કૃષ્ණා නැමති හුල බුදුර ජානන්සේ උද්දුලල දානවා චුට්ටක සිදෙනවා ඒ මේ වගේ දර්ශනය ඒ වගේ ශාස්ත්‍රඥ වහන්සේ නමක් ලැබුණ වෙලාවේදී අතහැර ගන්නවා නම් අපි මේ වටිනා වස්තුව ඒ තරම් අපි තරම් අවාසනාවන්ත පිරිසක් තව නැහැ. මේ මගේ බුදුහාමුදුරන්ගේ මේ තරම් රත්තරන් වටිනා මේ දර්ශනය අතහැර ගන්න එපා. ඒක මුළු ජීවිතේම සසරම සුවපත් කරනවා. එහෙනම් ඒ දහම තුල අප්‍රමාදීව කටයුතු කරගන්න ලැබේවා කියලා. හොඳ දිනාගෙන සම්මාසන දේශනා